ආකාරය කියලා අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර විදිහට තියෙන්නේ පුඤ්ඤාභි අපඤ්ඤාභි ආනන්ජාභි සංස්කාරයන් දැන් මේ ඒකෙම වර්ගීකරණය තමයි කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියලා කියන්නේ එතකොට ඒ ඇති වෙන කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන ඒවා කුසල් වලදීත් ඇති වෙනවා. චිත්ත සංකාර පටිසංවේදී එතකොට ධාන වලදී වචී සංකාර කියන එක ප්‍රථම ධානයේදී අපි කියන විතක්ක ਵਿਚාර කියනකොට එතන වචී සංකාර තියෙනවා. එතකොට හතරවෙනි ධානය දක්වා යනකොට ඉස්සෙල්ලාම අපි පළවෙනි ධ්‍යානය දක්වා යනකොට කාය සංකාර පස්සම් භයං කාය සංකාරම් කියලා අපි අහලා තිනවා. ඒ කාය සංකාර සංසිඳනවා. ඊළඟට හතරවෙනි ධ්‍යානය දක්වා යද්දී පස්සම් භයං චිත්ත සංකාරම් කියන සංසිඳනවා. ඒක එහෙම තියෙනවා. එතකොට මේ අවිද්‍යාව නිසා ඇති වෙන දේවල් ගැන තියෙන අපි දිගින් දිගට යන ගමනක් තියෙනවා සංසාර ගමන. එතන තියෙන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි සංස්කාරයන් කියලා. ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගෙන කරන අවිද්‍යාව මුල් කරගෙන කරන පින්පව්. එතකොට ඒකම එක කොටසකට කාය සංකාර වචී සංකාර චිත් සංකාර කියලා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද දැන් අකුසල් තුලත් කාය සංකාර වචී සංකාර චිත් සංකාර තියෙනවා. ඒ කියන්නේ සංස්කාර කියන්නේ මේ අපි එහෙම ගත්තාම හරි කය නිසා ඇතිවන හේතුන් ඇතුව සකස් වෙන සකස් වීම. හේතුන් නිසා ඇතිවෙන ඒවාට කියනවා සංස්කාරයන් කියලා. හේතුන් නිසා සකස් වෙන හින්දා කියනවා සංස්කාරයන් කියලා. ඒකයි අර සබ්බේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන තැන සංස්කාර කියන්නේ සියලුම සංස්කාර රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොටම එතන සංස්කාර කියන්නේ හේතුන් නිසා සකස් වෙන හින්දා. එතකොට මේ එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන සංකාර කියන්නේ වේදනා සංඥා ඇරෙන්න ඉතිරි චෛතසික ධර්ම ටික. ඉතින් ඒ චිත්ත සංකාර ටික එතකොට. ඉතින් ඒකින්ද මේක එකම දේ වර්ගීකරණ දෙකක්. අවිද්‍යාවත් එක්ක ගන්නකොට අපි ගන්න පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනින්ජාභි සංස්කාරයන් කියලා. ඒක අවිද්‍යාව මිශ්‍ර කරගෙන යනවා නම් එතකොට සසර යන්න හේතු වෙනවා. සියලු සංස්කාරයන් සසර යන්න හේතු වෙනවා. අවිද්‍යාව මූලික කරගෙන යනවා නම්. සිතක ආයුෂ චිත්තක්ෂණයක් නම් රූපේක ආයුෂ චිත්තක්ෂණ 17ක් ලෙස පැවතෙන්නේ කෙසේද? ඒක තමයි ඔතන තියෙන වැඩේ රූපය කායසය චිත්තක්ෂණ 17යි ඒක පවතින සිත කායසය චිත්තක්ෂණය වුණා කියන එක ප්‍රශ්නයක් නැහැ ඒක කොහොම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ දෙක දෙකක් මේ දෙක ගැලීම් දෙකක් හැබැයි ඒකින්ද තමයි චිත්ත විතියක චිත්තක්ෂණ 17කට වැඩිය යන්නත් බැරි හේතුවක් තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් බලන්නකෝ ඇහැ කියන එක දැන් උපදින ඇහි උපදින යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා නම් ඒක ඇහැ කියන්නේ රූපයෙන් හටගත් දෙයක් චක්කු ප්‍රසාදය කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ හටගත් රූපය චිත්තක්ෂණ 17ක ඇතුළත ඉවර වෙනවා. එහෙනම් ඒ ඒ අරමුණු වෙච්ච යම්කිසි දෙයක් තියෙනවා නම් ඒකේ ඒ ඒ අරමුණු වෙච්ච දේ එක්ක සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා නම් ඒක චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉවර වෙන්න ඕනේ. ඒකෙන් තමයි චිත්තක්ෂණ 17ක් ඇතුළත ඉවර වෙන්නේ. මේ දෙක ඇතිව නැතිව යන කාලය අනුව සිත චිත්තක්ෂණයක් ඇතුළත ඇතිව නැතිව යනවා. රූපය චිත්තක්ෂණ 17ක් ඇතුළත ඇතිව නැතිව යනවා. ඉතින් මේ දෙක සමාන්තර වෙන්නේ නැහැ. සමාන්තර වෙන්නේ නැහැ. ඒක සිත චිත්තක්ෂණයක් වුණා කියලා ඒ අර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. වනිද්දී අහන් වනිද්දී අහන්න නැත්නම් දරුවාට ගැහුවට කමක් නැද්ද? නේද? ඊට ඉස්සෙල්ලා එහෙනම් අහන්න ඕන බැන්නට කමක් නැද්ද කියලා. නේද? ඔව්. කොහොමද මේක විසඳගන්නේ? ඒ වගේ ඒ වගේදී අපි කොහොමද හිතන්න ඕනේ ඒක? තමන්ගේ හිත අකුසලයෙන් පුරවාගෙන වයින්නෙත් නැති වෙන්න ඕනේ, ගහන්නෙත් නැති වෙන්න ඕනේ. ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට අපි දඬුවමක් දෙනකොට ඒ දඬුවම දිය යුතුව තියෙන්නේ එතන කුසලයෙන් හිත පුරවාගෙන. මොකද්ද මේ දඬුවම දඬ බය කියන එක අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ චිත්ත පරම්පරාවේ නිවැරදි වීමට හේතු වෙනවා. වැරදි දැන් අපි හිතමුකෝ අද කවුරු හරි වැරද්දක් කරනවා. අපි හිතමු මත්පැන් පානය කරන කෙනෙක්ව මම දන්නවා දඬුවම් කරොත් නවත්තන්න පුළුවන්. හොඳින් කියලා දුන්නොත් නවත්තන්න බෑ. එතකොට එයාට දඬුවමක් දීලා නවත්ත ගන්නේ මං කරුණාවේ. අපි ගැහුවොත් නවතිනවා කියලා. එතකොට ඒක කරද්දී මගේ චේතනාව තියෙන්න ඕනේ මෙයාව නවත්තන්න වෙන ක්‍රමයක් නැහැ. මෙයාව නවත්තන්න වෙන ක්‍රමයක් නැහැ. මෙයාව නැවැත්වීම සඳහා මොකද මෙයා නැවැත්වුවේ නැත්තම් ලොකු හානියක් කරගන්නවා. එයාට ලොකු හානියක් සිද්ධ වෙනවා අනාගතයේදී. ඒකින්ද ඒක නවත්තන්න කිසිම ක්‍රමයක් නැහැ වෙන. එහෙනම් මම මේක ඉස්සෙල්ලා දඬණයෙන් නවත්තනවා. නවත්තපුවාම දැන් අපි හිතමු දඬුවම් දීලා යම්කිසි දෙයක් යම්කිසි කාලයක් නවත්තගෙන ඉන්නවා. ඒ නවත්තගෙන ඉන්නකොට එයාට ඒ ඒ නැවැත්වීම නිසා කාගේ හරි බලපෑම හින්දා එයා මොකද කරන්නේ? ඒ වැරද්දෙන් අත මිදෙන්න පුළුවන්. එහෙම අත මිදුණොත් එයාට ඊට පස්සේ පහසුවෙන් හොඳ නරක තේරෙනවා. වැරද්දේ වැරද්දේ තදින් එල්බගෙන ඉන්න කාලයක් තියෙනවනම් යම්කිසි කෙනෙක් එතකොට මේ ඒ කාලෙත් ඒ කියන්නේ ඒක තුල ලෝභ දේශ මොහ වැඩි නම් විශේෂයෙන් අකුසලයේ ප්‍රබල නම් ඇත්ත වැහෙනවනේ. හරි හොඳ නරක තේරෙන්නෙම නෑ එතකොට. ඒ වෙලාවට දඬුවම් දීලා හරි ඒක වළක්වගෙන ඒ ඒ උපාදාන ස්වභාවය අයින් වුණාට පස්සේ එයාට හොඳ නරක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම උපක්‍රම CD එක කරන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ගැහුවත් ප්‍රශ්නයක් වෙන්න හැබැයි හැම වෙලෙම බලන්න ඕනේ. හැම වෙලෙම බලන්න ඕනේ තමන්ගේ චේතනාව. අපේ චේතනාව තුළ අපිට ලොකු අකුසල් නම් තියෙන්නේ ප්‍රශ්නයක් විසඳන්න යද්දී. අකුසල් කියන්නේ කිලෝභ දේශ මොහ නම් තියෙන ගැටලු සාගත තත්ත්වයක් තියෙනවා. මාර්ගඵල ලබා ගැනීම සඳහා ධ්‍යාන ලබා ධ්‍යාන ලබා ගැනීම අවශ්‍යමද අවශ්‍යම නැහැ. ඒ කියන්නේ ඉස්සෙල්ලා ධ්‍යාන ලබාගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි මාර්ගසිතක් උපදින්නේ ධානාසිතකමයි. එතකොට අපි විදර්ශනා කරමින් ඉන්නකොට මොකද වෙන්නේ? විදර්ශනා කරන කෙනෙක් තුලත් ධාන මට්ටම් උපදිනවා විදර්ශනාව හින්දා. එයා කවදාකවත් මාර්ගසිත උපදින්න ඉස්සෙල්ලා කවදාකවත් ධාන මට්ටමකට ඇවිල්ලාම නැති කෙනෙක් ඉන්නවා කියලා හිතන්නකො කවදාකවත් ඇවිල්ලා නැහැ ඊට කලින්. හැබැයි මාර්ගසිත පහළ වෙන පළවෙනි වෙලාවේ එයා ඉන්නේ ප්‍රථම ධානය හැමනොත් එහෙම. හරිද? මේ මාර්ගසිතත් එක්ක මොකද සම්මා සමාධි කියලා කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය මේ කියන හතර. ඉතින් එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලාම ඒක කරාගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඒකත් එක්ක ඒක වර්ධනය වෙනවා විදර්ශනාවත් එක්ක. විදර්ශනා ඥාන ගැන සඳහන් වෙන්නේ ත්‍රිපිටකේ පටිසම්භිදාවේ තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙනවා විදර්ශනා ඥාන පිළිබඳව ඊළඟට අටුවාවල අට කතාවල තියෙනවා. ඒක අහලා තිනවා කොහෙද තියෙන්නේ කියලා. දිග එකක් තියෙනවා. එදිනදා ජීවිතයේ සිදුවීම් වලදී බොහෝ අවස්ථාන්වලදී හේතුඵල සම්බන්ධතාවයන් ඇසට රූප ගැටුණු නිසා මේ සිතුවිලි ක්‍රියා සිදු වුණා තණ්හාව පෙට්ටු කරගෙන මේ දුක හටගත්තා අවිද්‍යාව නිසා මේ දේ මේ දේ සිදුනා ආදි වශයෙන් කරන්නෙක් හෝ කරවන්නෙක් නැතුව ආත්ම වශයෙන් නොගෙන සිද්ධි සමුදායක් විදිහට දකින්නට හැකියාව තිබෙනවා යම් යම් සිදුවීම් සිදුවෙන විට කාමරාග පටික අධික වූ විට සියල්ල අමතක වුණත් නැවත ඉක්මනට ඒ සිහියට එළඹෙනවා. එසේ වැඩි වාර ගානක් හේතුඵල සම්බන්ධ පිළිබඳ ඇතිවන නුවණ කාංකා විතරන විසුද්ධියද ඒ හුදෙක් ධර්ම ශ්‍රවණය හා ජීවිතයට ගලපා ගැනීම නිසා ඇතු අවබෝධයක් මිස භාවනාවකින් ඇතු අවබෝධයක් නොවන බැවින් එය විසුද්ධියයි කිය හැකිද? කාංකායතන සුද්ධිය ආදී කෙනෙකුට හැම විටම මේ අවබෝධය තිබිය යුතු වීමද බුදුරජාන් වහන්සේ මූලපරයා සූත්‍ර දේශනාවේදී සෝවාන් පුද්ගලයා විසදාරණ සක්කාය දිට්ඨිය විතක වැරදි ලෙස ඇඟුණ දෙසේ නොසිතිය යුතුයයි සිතා නැවත නිවැරදි ආකාරයෙන් සිතන්නේ විස්තර කර තිබෙන පහදන්න කියලා කියනවා. විතක වැරදි ලෙස ඇඟුණ දෙසේ නොසිතිය යුතුයයි සිතා විතක වැරදි ලෙස ඇඟුණද නැවත නිවැරදි ආකාරයට සිතන්නේ යයි විස්තර කර තිබීම පහදා දෙන්න. දේශනාවේදී ධර්ම දේශනා කිරීම සහ ධර්ම ඇසීමේදී පවා සෝවන් විය හැකි බව දේශනා කළා. එසේනම් මේ අවස්ථාවේදී සියලු විසුද්ධි නැති වෙනවද? නැතහොත් කලින් ඇතුව අවබෝධයත් ඒ අවස්ථාවේදී පැහැදිලි කර ගැනීම තුළින් සෝවන් සිත ඇති වෙනවද පහදන්න. ම්ම්. හරි. එකින් එක බලමු. දැන් අපිට දැන් මේ කියන්නේ හැම වෙලෙම හේතුඵල දැනෙනවා කියලා කියනවා. ඊළඟට නැවත ඉක්මනට සිහිය එළඹෙනවා. එසේ වැඩි වාර ගණනක් හේතුඵල සම්බන්ධය පිළිබඳ ඇතිවන නුවණ කාංකායතන විසුද්ධිය. මම භාවනා කරලා නැහැ කියලා. භාවනා කරලා නැති කෙනෙකුට විසුද්ධි මට්ටමකට තමන්ගේ සිතපත් වීම සිදුවිය නොහැකිමයි කියලා කියන්න පුළුවන්ද? සිදුවිය හැකියාවක් තියෙනවා. තියෙන හේතුව තමයි යා සංසාර ජීවිතේ ඒවා බොහෝ වශයෙන් පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට නිවැරදි ධර්මයක් ඇහෙනකොට එවැනි මානසික තත්යකට එන්න පුළුවන්. එතකොට දැන් උපතින්ම සෝවාන් වෙලා ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙකුට ඒ මුලේ ධම්ම තියෙන නිවැරදි හැඟීමයි. එයාට මේ ලෝකේ දැනෙන වෙනස් විදිහකට. එතකොට කාංකා විතරණ විසුද්ධිය ද මේ ඊට මේ මේ සිද්ධ වෙන සිද්ධිය කාමරාග පටික අධික වූට සියල්ලම තුනක් නැවත කාමරාග පටික අධික වූ විට සියල්ල අමතකුණත් කියලා තියෙනවා. දැන් එතන කියන හැටියට කෙනෙක් හිතන්න පුළුවන් මේ කෙනෙක් හිතන්න පුළුවන් මම මේක सिद्ध කරගෙන ඉවර කරගෙන කියලා. මෙහෙමයි. දැන් මෙතන තියෙන හැටියට අපි හිතුව සෝවාන් පුද්ගලයෙකුට කාමරාග පටික අධිකුණා කියලා ආයතරයක් අර ආත්ම සංඥා එන්නේ නැහැ. දැන් මම හරියටම පැහැදිලි කරගමු. එයාට මොනතරම් කාමරාග පිටික වැඩි වුණත් ආත්ම සංඥා එන්නේ නැහැ. සෝවන් නැති කෙනෙකුට ආත්ම සංඥා නැතුව ඉන්න පුළුවන් මේ අවබෝධය. ඒ කියන්නේ එයා ආත්ම ආත්මීය සංඥා නැතුව හේතුඵල ධහම තුල ඉන්නවා හැම වෙලෙම ඉන්නවා. සරින් සරේ සරින් සරේ කාමරාග පිටික ඇති වෙනකොට පුද්ගල වශයෙන් පුද්ගල වශයෙන් කේන් තියෙනවා නම් ඒ කියන්නේ අහවල් පුද්ගලයාට මම බලා ගන්නම් මෙයාට බලා ගන්නම් කියලා හිතෙනවා නම් අන්න එතනදී යාට සෝවන් ඵලයේ අඩුපාඩුවක් තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් මම උදාහරණයකින්ම මේක පැහැදිලි කරන්නම් ඒක අපිට ලේසි දැන් ආත්ම දෘෂ්ටිය කියන එක ඇති වෙලා තියෙන්නේ අපි හිමින් කල්පනා කරලා බැලුවොත් එහෙම මේ මේ වටේ පිටේ තියෙන දේවල් මට ඕන හැටියට පවත් ගන්න පුළුවන් කියන හැඟීම එන්නේ නේද? පවත් ගන්න පුළුවන් කියන හැඟීම එන්නේ. ඒ කියන්නේ මගේ වසඟයට ගන්න පුළුවන් කියන තැන ඉඳගෙන. ඒ කියන්නේ මට මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා. දැන් මම ඔකට කියන්නේ මෙන්න මෙහෙම සඳහනක් මට හම්බෙනවා මේ බඩගිනි වෙලාවක කෑම තුනක් කෑම පාසල් තුනක් හම්බෙන හොඳ වෑංජන තියෙනවා. දැන් මට මේකෙන් දෙකක් කාලා එකක් බෑගිය දා ගන්නවා. හරි. ඇයි එහෙම කරේ? දෙකක්ම කෑවේ එකක් බඩගින්නට කෑවා ඊළඟ එක කෑදරකමට කෑවා. නේද? බෑග් එකේ දාගත්තේ තවත් වෙන හැඟීමකට. ඒ මසුරුකමට තවත් කට්ටි කට්ටි ඉන්නවා. හරිද? හොරකමක් නෙමෙයි. එයාට හම්බුණා තුනක් ඕන ළඟින්න කියලා දෙන්න තිබ්බා. දැන් කාරණා තුනක් වෙලා. එකක් ආසාවට, එකක් බඩගින්නට කෑවා. අනිත් එක ආසාවට කෑවා. හරිද? එන්නේ එතන තියෙන දොර කාමරාග. හරිද? අනිත් එක මසුරුකමට බෑග් එකේ දාගත්තා. දැන් දැන් කවුරු හරි කෙනෙක් කියනවා මේක පවත්තන්න බෑ පවත්තන්න බෑ කියලා කියන එකේ තේරුම මොකද්ද මේ ඒ කියන්නේ මේක කිසිම විදිහකින් තියාගන්න බෑ මේ උදේ උයපු ඒවා මේවා නරක වෙනවා කියලා කියනවා. ඒතකොට මේ කියන්නේ තියාගන්න බෑ කියන්නේ දැන් මම මේ බෑග් එක දාගත්ත තියාගෙන ආයෙ බඩගිනිනුනම කණ්ඩනේ. මසුරුකම කියන්නේ ඒක එන කෙනෙකුට දෙන්නේ නැතුව. දැන් එයා ස්ථීර වශයෙන්ම දැනගන්නවා මේ කෑම තියාගන්න බෑ කියලා. දැන් කවුරු හරි එනවා මොකද කරන්නේ? දැන් එයාට කොච්චර ආසාවක් ඇති වුණත් හරිද ව්‍යංජන පිළිබඳ කොච්චර දැන් මේක මතක් කරන මේකේ තියෙන ඒවා දෙයනේ කොච්චර රසද මං කැමතිම જાතිය කියලා කොච්චර ආසාවක් ඇති වුණත් එයාට අදහසක් එනවද ලියාගන්න පුළුවන් කියලා නැහැ නේද අන්න එහෙම තමයි සෝවාන් පලස්ත පුද්ගලයෙකුට මේ ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පවත්ත ගන්න බෑ කියන එක ස්ථිර වෙලා ඉන්න කෙනෙක් හරිද කාමරාග කියලා කියන්නේ අර ඒ මොහොතේ රස විඳීමේ ආසාව දැන් කෑම එකක් අපි තියාගන්න හේතු දෙකක් තියෙනවා. එකක් ඒ කෑම එකක් ගැන කෑදරකම්, ගිජුකම් ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. ඕනම මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම එහෙමනේ අපි. අපි ආදරය කරන අපි කැමති වස්තුන් වලට බැඳෙන්න හේතු දෙකයි. කෙටියෙන් ගත්තොත්. එකක් ඒ මොහොතේ විඳින්න. අනිත් එක පස්සේ විඳින්න. නේද? ඒ මොහොතෙත් අපිට විඳින්න ඕනේ. ඒ මොහොතේ විඳිනකොට අපිට තියෙන අදහස මොකද්ද? මේ මොහොතෙත් විඳින්න ඕනේ. පස්සේ විඳින්න තියාගන්න ඕනේ කියලා. සෝවාන් පුද්ගලයාට පස්සේ විඳින්න මම මේක තියාගන්නවා කියලා හැඟීම තියෙන්න පුළුවන්ද? දැන් මම ඒකන දේ දුන්නක උදාහරණයක් ඔතෙන්ට කියන්නේ. දේ දුන්නක් දැක්කහම අපිට තියෙන අදහස ඒ මොහොතේ විඳින්න. නේද? අපේ දැඩි හැඟීමක් එන්නේ මේක පස්සේ විඳින්න තියාගන්න ඕනේ කියලා. මොකද අපි දන්නවා හොඳටම අන්න හේතු තියෙනකන් දේ දුන්න තියෙනවා. හේතු නැති වෙච්ච ගමන් දේ දුන්න අවුවයි වැස්සයි තියෙනකන් දේ දුන්න තියෙනවා. අවුවයි වැස්ස නැති වෙච්ච ගමන් නැතිලා දේ දුන්නක් දකින්නකොටම දන්නවන්නේ එහෙම. අන්න එහෙම හැඟීමක් එයාට තියෙන්නේ. කවදාකවත් දේ දුන්න ගැන කොච්චර ආසාව ආවත් එයාට කිසිම විදිහකින් අදහසක් එන්නේ නැහැ. දේ දුන්න මං කොහොම හරි තියාගන්නවා කියලා. ඇයි ඒ ස්ථිර වශයෙන්ම දන්න හින්දා. එතකොට දැන් මෙතන කියන මේ කාමරාග පටික කියන කාමරාග පටික කියන දේවල් කාමරාග පටික අධික වූ විට සියල්ල අමතක වුණා කියන තැනක් තියෙනවා. ඒකෙදී සත්පුද්ගල සංඥාවෙන් අර පවත්වා ගැනීම අදහසින් කාට හරි බයිනවනම් එතනදී එයාගේ එයාට තේරුම් ගන්න ඕනේ ආ සෝවන් ඵලයටපත් වෙලා නැහැ කියලා. හරිද? ඒතර කරන්න වැඩ තියෙනවා. එතකොට ඒක භාවනාවක් වෙලා වෙන්නත් පුළුවන් නැතුව වෙන්නත් පුළුවන්. කාංකා විතරන විසුද්ධිය කියන එක මේක සම්පූර්ණ වෙන එකක්. නමුත් අපි මේක ස්ථීර වෙන්නේ යම් කිසි කෙනෙකුට අර කියන අපි කියනවනේ ඉස්සෙල්ලාම ඇති වෙන ඉස්සෙල්ලාම ඇති වෙන නාම රූප පරිච්ඡේද ඊට පස්සේ පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ. අන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියන තැනදී තමයි යාට හේතු සහගතවම හැම වෙලෙම දැනෙන්නේ. හේතු සහගතව දැනෙන්නේ නැති වෙලාව නැති නෑ කියන තත්ත්වයට එන්නේ. එතකොට ඒ කාංකායවත්තරන විසුද්ධිය සම්පූර්ණ වෙච්ච අවස්ථාවක්. එතකොට ඒක. එතකොට මෙතනදී ඒක කාංකායවත්තරන විසුද්ධිය කියලා කියන්නත් පුළුවන්. සමහරලාට තියෙනවා සමහරලාට නැහැ. කාංකායතන විසුද්ධිය ඇති කෙනෙකුට හැම විටම මේ අවබෝධය යන එක තමයි අහලා තියෙන්නේ. ඒතර පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙන වෙලාව හැම විටම තියෙන්න කියන්න පුළුවන්. තියෙනවා කියන්න පුළුවන්. ඒතර පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙනවා කියන්නේ කාමකායතන විසුද්ධිය සම්පූර්ණ වුණා කියන එක. පච්චේ පරිග්‍රහ ඥානෙ කියන්නේ දැන් ඔන්න අමතක ඇති. පච්චේ පරිග්‍රහ ඥානෙ කියන්නේ කොතන තියෙන අවස්ථාවක්ද? කාංකා වේතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්න ඉස්සෙල්ලා එයාට එනවා නාම රූප පරිත්‍යජ ඥානය. එතකොට අපි ඊට කලින් තියෙනවා ditthi විසුද්ධිය කියලා ditthi විසුද්ධිය කියන්නේ නාම රූප පරිච්ඡේද වීම. නමුත් ඒක ඥානයේ බවට පත් වෙනකොට ඒකේ සිහිය පිහිටවනවා කියලා මම එදා කියලා දුන්නා. එතකොට එයා නාම රූප පරිච්ඡේදවමයි හැම එකක්ම තේරෙන්නේ. ඒ ඒ වගේම තමයි ඒකේ දෙවෙනි එක තමයි නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ පච්ච පරිග්‍රහ කියන්නේ එතකොට හේතු ඇතුවමයි හැම එකම වෙන්නේ. හේතු හේතු නැතුව දැනෙන දෙයක් නැති දැනෙන දෙයක් නැහැ හේතු නැතුව සිද්ධ වෙනවා කියන අදහස් මාත්‍රයක්වත් නැහැ. මේක පොඩ්ඩක් පැහැදිලි නෑ මේ ඒකට අතරම සූත්‍රයක් බලලාම උත්තර දෙන්න ඕනේ හරියටම මෙතන අහලා තියෙන සක්කාය දිට්ඨිය විතක වැරදි ලෙස හැඟුණොත් ඒසේ නොසිතිය සිතා නැවත නිවැරදි ආකාරයට සිතන්නේ යයි විස්තර කර තිබීම කියන එක නම් පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද තියෙන්නේ කියලා. මොකද බලපු ඔක්කොම මතක හිටින්නේ නැහැ. නමුත් මේ වැරදි ලෙස හැංගුණොත් ඒසේ නොසිතිය යුතුයි සිත. ඒ කියන්නේ වැරදි කියලා හිතන්නේ නැතුව නිවැරදි ආකාරයට සිතන්නේ යයි විස්තර කර තිබීම කියලා කියනවා. කොහොම නමුත් මේ හැම එකකම ගම්ම වෙන්නේ නැවත නැවත නැවත නැවත තමන් ඒක ආවර්ජනය කර කර ආවර්ජනය කර දැන් අපි කලින් කතා කරපු විදිහටම බලා ගන්න පුළුවන් කියන එක. ඊළඟට අහනවා ධර්ම දේශනාවේ ධර්ම දේශනා කිරීමේදී සහ ධර්ම ඇසීමේදී පවා සෝවාන් වේ හැකි බව දේශනා කළා කියලා. ඒ අවස්ථාවේදී සියලු විසුද්ධීන් ඇති වෙනවද? ඔව්. මේ විසුද්ධීන් ටික සම්පූර්ණ වෙන්න කරුණු දන්න කෙනෙකුට. හරිද? කරුණු දන්න කෙනෙකුට අනිත් එක මෙහෙමයි දැන් කලින් මේ විසුද්ධීන් ඇති වෙලා තියෙන්නත් ඕනේ. ඇත්තටම සෝවාන් වෙනවා කියලා කියන්නේ මාර්ගාංග 8 එකවර හිතේ උපදීමක්. ඒක ධර්ම ශ්‍රවණය කරන වෙලාවක තමයි ධර්ම දේශනා කරන වෙලාවක පවා මාර්ගාංගකට එක සෙනෙක උපදින්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මේ පොඩ්ඩක්වත් සීල විසුද්ධිය චුට්ටක්වත් නැති, ditthi විසුද්ධිය චුට්ටක්වත් නැති කෙනෙක් නෙවෙයි. එයා ඒක වර්ධනය කරගෙන ඇවිල්ලා යම් දුරකට ඇවිල්ලා තියෙන කෙනෙකුට වේගෙන් ඒවා වැඩිලා ඒ ඔක්කොම එකවර සිද්ධ වෙන අවස්ථාත් නොතිබුණා නෙවෙයි අතීතයේදී ඒවා පුහුණු කරපු අයට බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒව සසර හොඳට පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ. සෝවාන් ආදී පල්ලබිනු මුල සිටම භාවනාවේ යෙදී සිටි උතුමද නොයසේනම් එම පල්ලබිනු ඕන අවස්ථාවක ධර්ම ඇසී පැහැදීමෙන් ලැබිය හැකිද මෙහෙමයි අපි කිව්වොත් ධර්ම ශ්‍රවණයෙන්ම සෝවාන් වෙන්න පුළුවන් කියලා ඒකත් අපි එක අන්තයකට යෑමක් භාවනා කරන්න ඕනමයි කියලා කිව්වොත් ඒකත් අන්තයකට යෑමක් දැන් හිතා එකපාරටම හාමුදුරුව මේ මග අරින්නද යන්නේ කියලා නේද නෑ මෙහෙමයි ඒක ඒ ඒ පුද්ගල චරිතවල සසර පුරුදු කරගෙන තියෙන ස්වභාවයන්. එතකොට සමහර අයට දැන් ඔක බුදුහාමුදුරේ කාලෙත් උනානේ දැන් ditthiye ditta mattan කියනකොට නිවන් දැක්කා. නේද? ඊය ධම්මා හේතුප්පවා කියන ගාථාව අහනකොට සෝවන් වුණා. ඒ ඒ අයට මේ හේතුඵල ධම නැත්තම් සෝවාන් වෙන්න අවශ්‍ය කරන ඥාණය තමන්ගේ సంతానගතව උපදින්න උපදින තත්යකට සසර කුසල් බොහෝ වශයෙන් වර්ධනය කරගෙන තියෙන කෙනෙකුට භාවනා කරන්න නැතුව සෝවන් වෙන්න පුළුවන්. හරිද? එයාට ඒක බණ අහනකොට හරි වෙන වෙලාවක සෝවන් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති කෙනෙකුට ඇත්තටම භාවනා කරන්න ඕනේ. එයාට මේකේ පරතරයක් දැනගන්න. එතකොට බලන්න එතකොට අපි තීරණයකට එන්න බෑ අපිට. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපි තුමු කෙනෙක් ඉන්නවා භාවනා කරන්න ඕනේ එයාට සුවාන් වෙන්න. ඒ මට්ටමේ ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට තමන්ගේ අතුලාන්තය අවබෝධ කරගන්න ඕන මට්ටමේ ඉන්නවා. එයා ඊළඟ තව එක්කෙනෙක් ඉන්නවා භාවනා කරන්න ඕනේ නැති කෙනෙක්. භාවනා කරන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන් වාසනා ගුණය තියෙන කෙනා භාවනා කරොත් ඒක ඉක්මන් වෙනවද නැත්නම් ඒක ලැබෙන්නේ නැති වෙන්න හේතු වෙනවද භාවනා කරා කියලා? හැබැයි භාවනා කළ යුතු කෙනෙක් ඉන්නවා නම් භාවනා කරන තව බොහෝ කුසල් රැස් කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයා භාවනා නිකිරුවොත් එහෙනම් එයාට බැරි වෙනවා. ඒතර මේ කොට්ටාස දෙකම භාවනා කරා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. එතකොට අපිට එතනදී සිද්ධ වෙලා අපිට පුද්ගලයන් අඳුර ගන්න බෑනේ මෙයා සෝවන්නෙන් මේ මේ භාවනා නොකර කරන්න පුළුවන් කෙනෙක් කියලා අපිට විග්‍රහ කරලා දෙන්න බෑනේ කෙනෙකුට. ඉතින් භාවනා කරන්න එපා කියන එක කෙනෙකුට භාවනා කරන්න එපා කියන එක නොවියත්තා. භාවනා කිරීමෙන් සිද්ධ වෙන්නේ මහා බරපතල දෙයක් නෙවෙයි. කුසල සිතක වේගවත් පරයන්කකින් දෙන භාවනා කරනකොට ඒ භාවනාවත් එක්ක වැඩෙන කුසල සිත ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට වර්ධනය වෙලා වේගෙන් වැඩෙනවා. අනිත් වෙලාවට වැඩිය. ඉතින් ඒක දින එකට බාධා කරන එක හොඳයිද? නේද? ඒකින්ද ඒක ගැන හිතන්නේ නැතුව භාවනාව කරන එක හොඳයි. ඊට පෙර භාවනා වැඩසටහනකදී නොඑක් රූප දැක්කා කියනවා. ප්‍රථමයෙන්ම නොඑක් විශාල විහාරස්ථාන ආදී. ඊට පසු පොළොවෙන් මතුවන කුඩා දැල්වෙන මැටි පහනක් පොළොවෙන් හදිසියෙන් මතුවී අඩි 8ක් පමණ ඉහළට ඇසී එතන නැවතලා තිබ්බා. ඊට පස්සේ ඉතා දීප්තිමත් එළියක් පරීක්ෂා කරද්දී විශාල දියමන්තියක් වගේ පෙවුණා. පොළොවෙන් මතුවී එයද අඩි 8ක් පමණ ඉහළට ඇසී ඉතා දීප්තිමත් ලැබෙලින් තිබුණා. ප්‍රථමයෙන් කරේ සමාධි භාවනා සූත්‍රයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කොට ඉන්පසු සතර සත්‍ය ධර්මද ඉන්පසු පටිච්චසම්පදාය භාවනා කළා. දෙවෙනුව මහ පොළොව ගැනද මහ සයුර ගැනද අහස ගැනද ඒවා විශාල වෙන අයුරුද දැක්කා. අවසන් කරන විට භාවනාව කන්නේමත් සූත්‍ර භාවනාවයි කියලා කියනවා. සමාධි භාවනා සූත්‍රයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කොට චතුරාර්ය සත්‍යද මෙනෙහි කරා කියලා විශාල විහාරස්ථාන ආදිය දැකිය යුතුයි දකින්න ඕන කියලා එකක් නැහැ. හරි. ඒක ඒකට සම්බන්ධ නැහැ. එහෙම කියලා දෙන්නකෝ මම. ඊළඟට ඊට පසු දින දෙවනුව මහ පොළොව ගැන මහසයුර ගැන අහස ගැන ඒවා විශාල වන අයුරුදු දැක්කා කියනවා. දෙවෙනි දවසේ කරපු භාවනාව කියන්නේ පොළොවෙන් මතුවෙන දැන් ඒ මහ පොළොව ගැන කරද්දී තමයි පොළොවෙන් මතුවෙන කුඩා දැල් වෙන මැටි පහනක් පොළොවෙන් හදිස්සියෙ මතුවේ අඩි 8ක් පමණ ඉහළට සැවී එතන නැවතුණා තිබ්බා කියනවා. ඉතින් මේක මහ පොළොව ගැන මහ සයුර ගැන අහස ගැන ඒවා විශාල වෙන අයුරු ගැන කරන භාවනාවක් මම දන්නේ මේ එහෙම දැන් ඒ කියන්නේ ඇත්තටම අපි භාවනා කියලා ගන්නවා නම් එක්කෝ කසින භාවනා වෙන්න ඕන කසින භාවනා ගැන මම උගන්වන්නෙත් නෑ මම කරලත් නෑ ඒ කියන්නේ ඒ කියන්නේ ඒවා ප්‍රතික්ෂේපයි කියන එක නෙවෙයි ප්‍රතික්ෂේපයි කියන එක නෙවෙයි නමුත් අපිට ඉතින් සතිපට්ඨානයේ තියෙන භාවනා ටික හොඳටම ප්‍රමාණවත් හින්දා මට ඉතින් අවශ්‍යතාවයක් ආවේ නැහැ කරන්න. අවශ්‍යතාවයක් ආව නම් කරලා බලන්න තිබුණා. තාමත් හිතෙන්නේ නැහැ. එහෙම මගේ පෞද්ගලික පැත්තෙන් මට ඒ ගැන හිතෙන්නේ නැහැ. ඒකේ තේරුම ඒවා කරන්න එපා කියන එක නන් නෙවෙයි. අද ඒක පැහැදිලි කරන්නේ මගේ පෞද්ගලික කතාන්දරයක්. ඉතින් කොහෙවත්වත් මම මෙහෙම එකක් දැකලා නැහැ. එහෙනම් ඒකට ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට මේ කියන විදිහට තියෙන්නේ මේ පොළොවෙන් කුඩා දැල්වෙන මැටි පහනක් අවල අනිත් එක මහ පොළොව ගැන කරා කියලා මේ ඇවිල්ලා පහනක් ඇවිල්ලා එලිලා උඩ තියෙන්න නම් විදිහක් නැහැ. ඊට පස්සේ කර්ණීයමෙත් සූත්‍රය ගැන භාවනා කරා කියන ඒතර මෛත්‍රී භාවනා වෙන්න ඕනේ. ඒකදී තා දීප්තිමත් එළියක් විශාල දීමන්ත ඒකත් පොළොවේ මතුවලා ඇවිල්ලා අඩි 8ක් පමණ ඉහළට එසේ දීප්තන වැබලෙන් තිබ්බා. ඉතින් දැන් මේක නම් දකින්න ඕනේ. මේක ඇහැට දකින්න වගේ දකින්න ඕන නම් මම හැමදාම කියන්නේ කවුරු හරි ප්‍රොඩියුසර් කෙනෙක් හොයලා මේ වගේ එකක් මේ නේද නිර්මාණය කරලා ඉතින් බලන්න දානවා ලොකු ස්ක්‍රීන් එකක. ඒකද මේ මොනවාක්වත් ගන්න එපා. මේ වගේ ආලෝකමත් ස්වභාවයන් මේක මේ වගේ විශේෂයෙන්ම ඔන්න පොළොවෙන් මතු වුණා උඩට ඇවිල්ලා තිබුණා. ඒ වගේ මා මගේ දැන් කර්ණිම සූත්‍රයට අනුව කරනවා නම් කරන් තියෙන මෛත්‍රී භාවනාව. ඒතර මේක මෛත්‍රී භාවනාව වර්ධනය කරගන්න බාධාවක් වෙන සිද්ධියක්. ඒකද ඒක කොහොම බැහැර කරලා මෛත්‍රී භාවනාවම වර්ධනය කරන්න ඕනේ. ඒක තියෙන ආකාරයට භාවනා කරනවා නම්. යමකු යම් අකුසලයක් චේතනාවක් නොමැතිව කළහොත් එය ඵලදීම චේතනාවෙන් කළ කෙනා හා සමානද? අම්මේ නැහැ. යම් අකුසලයක් චේතනාවක් නොමැතිව කරනවා කියන්නේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වාක්‍ය ගලප ගන්න බෑ. අකුසල් කියන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ. එතකොට ලෝභ, දේශ, මෝහ කියන අකුසල් අකුසලයක් කරන්නේ කොහොමද චේතනාවක් නැතුව? එහෙනම් එතන ලෝභ නැහැ, දේශ නැහැ, මෝහ නැහැ. ඒත් ප්‍රශ්නේ රිජෙක්. අවලංගු ඡන්දයක්. විදියටයි එතනම අවුලක් තියෙනවා. ඒකේ ප්‍රශ්නෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ පළදීම චේතනාංග. එතකොට මේ මං හිතන හැටියට මේ අකුසලයක් කියන්නේ දැන් ප්‍රාණඝාතයක් වෙනවා. යනකොට නිකන් ඇවිදගෙන ගිහිල්ලා කියන එක වෙන්න ඇති මේ ලියලා තියෙන කියලා උපකල්පනය කරලා උත්තර දෙමු. පාරේ ඇවිදගෙන යනකොට කඩිය පෑගිලා මැරෙනවා. මොකක් හරි එකක් වෙනවා එහෙම. එතකොට එහෙම එකක් වුණොත් ඒකෙදි කිසියම්ම මේ පාප කර්මයක් අතට සිද්ධ වෙන්නේ නැහැ. ඇයි චේතනාම්බිකවේ කම්මං වදමේ චේතනාවක් නැති තැන අපිට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. කර්ම නියාම ඍතු නියාම බීජ නියාම ආදී වශයෙන් දක්වා ඇති විට හරියටම කර්මයේ පරිදිම පැහැදිලි නැත. සමහර කල්යනා මිත්‍රෝ ඒවා විග්‍රහ කරන අයුරු ගැටළු සහගතයි. ඇත්තටම කර්ම නියාම ඍතු නියාම බීජ නියාම වගේ ඒවා අපිට මේ ත්‍රිපිටකේ හොයාගන්නත් නැහැ. නමුත් ඒවා නමුත් කර්ම වේග සකස් වෙන හැටි, චිත්ත වේග සකස් වෙන හැටි ධර්මයේ තියෙන. ඉතින් ඒවට පසු කාලින දාපු නම් වෙන්න පුළුවන් ඒවා. නම් වෙන්න පුළුවන් කොහොම නමුත් කමක් නැහැ. කර්මය ගැන තියෙන කාරණා ටික අපි හරියට අපි හරියට බැලුවොත් ඒ ටික පැහැදිලිකමක් ඇති කරගන්න පුළුවන්. ඍතු නියම බීජ නියම කියනවනේ ඉතින් අපිට පැහැදිලිනේ. නේද මේ මේ ඍතු වල සකස් වීම නේද බීජ වල සකස් වීම ඒවා ඒවා එක්තරා ක්‍රමවේදයකට සිද්ධ වෙනවා කියන එක. මේවා ඉතින් ඊතරම්ම මන්නම් දකින්නේ අපිට කර්මය ගැන, චිත්තය ගැන, කියන්නේ ආහාර ගැන වගේ දේවල් මිසක්කා මේ ගැන ඒ තරම්ම අවශ්‍යතාවයක් නැහැ ප්‍රශ්නෙත් එහෙම තමයි මේ ප්‍රශ්නෙත් හරියටම පැහැදිලි නෑ මට ඇයි මේ මොකද සමහර විට ඒවා විග්‍රහ කරන අයුරු ගැටලු සාගතයි කියලා කියන්නේ එතකොට මට උත්තරයක් දී ගන්න අමාරුයි මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මේ ප්‍රශ්න දෙකේ මේ ඒ ගැටලු තියෙනවා සම්මාදිට්ඨිය තියෙන සත්‍ය කෘත්‍ය කෘත පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා කියනවා මේකයි ඒක සම්මාදිට්ඨියේ තියෙන මේ චතුරාර්ය සත්‍ය දයනයි එහෙම තියෙන්නේ සත්‍යාර සත්‍ය අවබෝධ කරන කෙනා ඉස්සෙල්ලාම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන හතරනේ. එතකොට මේක ඉස්සෙල්ලාම වැටහීම තමයි මේක සත්‍යයක් කියන එක. මේක සත්‍යයක් කියන එක. මේ මේක ඒ කියන්නේ ඒක ශ්‍රුතමය ඥානයකින් අපි ධර්ම ශ්‍රවණය කරනකොට, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට, භාවනා කරනකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන එක ඒවා අසත්‍ය නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම සත්‍යයි කියන දැන ගැනීම. ඒතකොට ඒක තව හොඳට තේරෙනවා ඉදිරියට ඒක කිව්වම කෘත්‍ය කියලා කියන්නේ අන්න ඒ දැන ගැනීම සහ දැක ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ Tamanට ඇති වෙන නුවණ. කරන්න ඕනේ මොකද්ද? එතකොට දුක කිව්වොත් එහෙම දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න ඕනේ. එහෙනම් පිරිසිදු දකින්නවා කියලා කියන්නේ අර අපි කිව්වේ නේද මේක සත්‍යයක් එතකොට එයාට තේරෙනවා දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න ඕනේ පිරිසිඳ දකින්නවා කියන්නේ මොකක්ද අපි කතා කරා දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛය විපරිණාම දුක්ඛය වශයෙන් මේකේ මේ සංස්කාරයන් කිසියම් ආකාරයක මාත්‍රයක්වත් සැපයි කියලා ගන්න පුළුවන්කම සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ගන්න පුළුවන්කමක් නැහැ මේවා අනිත්‍ය ස්වභාවයෙන් තියෙන ඒවාය ඒවා නිසාවෙන් ඒවා දුකටපත් වෙන ඒවාය කියලා ඒක පිරිසිදු දැන ගැනීම. ඉතින් ඊළඟට සමුදය කියලා කියන්නේ දුකට හේතුව තණ්හාව. තණ්හාව සඳහා කළ යුතු දෙයක් තියෙනවා මට. නිකන් බෑ. තණ්හාවට කරන්න ඕන මොකද? තණ්හාව ප්‍රහාණය කරන්න. තුවාලයක් නම් තුවාලය සඳහා කළ යුතු දේ ඒක හොඳ කරන්න ඕන. අන්න ඒ වගේ තණ්හාව තණ්හාව කියන එක ප්‍රහාණය කරන්න ඕන කියන නුවණ Tamanට ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම නිමේෂයකම මේ නුවණ ඇති වුනහම අපි කියන්නේ නේද හැම නිමේෂයකම ඒ නුවණ තියෙන්න ඕන තණ්හාව Tamanට ඇති වෙනකොට තණ්හාව දැනගන්නත් ඕන ඒක ප්‍රහාණය කරන්න ඕන ඒක අයින් කරන්න ඕන දැන් අපිට තුවාලයක් ඇඳුණා නම් හැම වෙලෙම තියෙන අදහස මොකද්ද ඒක සුව කරගන්න ඕන සුව කරගන්න ඕන කියලා ඉතින් අන්න ඒ වගේ කළ යුතු දේ තණ්හාව නම් ප්‍රහාණය කිරීම ඊළඟ නිරෝධය කියන එක නිවන කියන එක අපිට ඒ අදහස නැහැනේ නිවන ගැන හුඟක් වෙලාවට අපි මොකද කරන්නේ ප්‍රාර්ථනා කරනවා නේද ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා කාගෙන්ද ඉල්ලනවා කොහෙන් ඉල්ලනවද අපි දැන් දන්නේ නැහැ මොනවා හරි එකක් කරලා මොනවා හරි පිනක් කරලා මට මේක නිර්වාණ අවබෝධය සඳහා හේතු වේවා හේතු වේවා නේද හේතු වේවා කියලා කියනවා මට ඉතින් ඒක කියන්න කමක් නැහැ මොකද ඒක අතුරේ තියෙන්න ඕනේ කියලා කියද්දී ඒක යට තියෙන්න ඕන අදිස්ථානයක් හරිද මේක හේතු වේවා කියලා මම කාටද බාර දෙන්නේ මම අටපිරිකරයක් පූජා කරා කියලා දන්නකො. දැන් මට පින් සිද්ධ වෙනවා කියලා දන්නවා. දැන් මම කාටද මේ පින? මට ඕනේ මේ පින නිවන් දක් නිවනට අරහියන්න. නිවනට හේතු වේවා කියලා කාටද බාර දෙන්නේ? කවුරු ඇහුවොත් කාටද බාර දෙන්නේ කියලා? නේද? එහෙනම් එතකොට ගැටලුවක් එනවා. නමුත් මේ හේතු වේවා කියන තැන අපිට තියෙන අදිෂ්ඨානයක් නම් ඒක මට කරන්න වෙනවා. සාක්ෂාත් එහෙනම් නිවන කියන එක සාක්ෂාත් කොහොමද මම මේක සාක්ෂාත් කරගන්නේ? එහෙනම් මේ පිරිකරය පූජා කිරීමේදී මට තියෙන්න ඕන මොකක්ද? නෙක්කම්ම සංකල්පනා තියෙන්න ඕනේ. අව්‍යාපාද සංකල්පනා තියෙන්න ඕනේ. ඊළඟට මේ ඒ කියන්නේ මේකේ සම්මා සතිය තියෙන්න ඕනේ නේද? ඊළඟට මේකත් එක්ක තියෙන සම්මා සතිය කියලා කියන්නේ මේක තමන්ගේ අර උපාදාන ඇති වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන සිහිය තියෙන්න ඕනේ. කොහොමද උපාදාන නැති වෙන්නේ අටපිරිකර පූජා කරද්දී? ඒ වෙන ප්‍රාර්ථනාවක් ඇත්ත වෙන මේක පූජා කිරීමෙන් මට අර දේවල් ලැබේවා මේ දේවල් ලැබේවා කියලා නේද? එහෙම ප්‍රාර්ථනා කිරීමෙන් ලෝභ ලෝභසිත පහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපි හැම වෙලේම නිවන ගැන අදහසක් තියෙන කෙනෙකුට තියෙන්න ඕනේ ඒක සාක්ෂාත් කළ යුතු දෙයක්. අන්න කෘත්‍යය. හැම වෙලේම තියෙන්න මම නිවන සාක්ෂාත් කරගන්නවා. ඒ කියන්නේ මම නිවන දකින්න. මම මේක මම අත්පත් කළගත යුතු දෙයක්. මම විසින් මං උපදවාගත යුතු දෙයක්. මේ සඳහා කළ යුතු දේ තමයි. ඒක සාක්ෂාත් කරගන්න ඕන කියන්නේ ඒක තමන් විසින් කළ යුතු දෙයක්. හැබැයි කරලා ඉවරනවා තමනුත් නැහැ. තමන් කියලා දෙයක් නැහැ කියලා අවබෝධ වෙනවා. දැනට තමන් කියලා දෙයක් තියෙනවා. දැනෙන හොඳට මේකෙන් මම මගේ කියලා හොඳට දැනෙනවා. මේ දැනෙන එක අවිද්‍යාවක් කියලාත් මම දන්නවා. මේ දැනෙන එක වැරද්දයක් කියලා දන්නවා. නමුත් මේක හින්දා පීඩාව ඇති වෙනවා. හොඳට රිදෙනවා. අනිත් අය හින්දාත් රිදෙනවා. දැන් දැනෙනවා. එහෙම දැනෙනකොට මේක මේක මේ දැනෙන තණ්හාව නම් ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඊළඟට මේ දැනෙන එක කවදාකවත් ඇති නොවන විදිහට ඒක නිවන නම් සාක්ෂාත් කරගන්න. ඒත් එක්ක මොකක්ද වෙන්නේ? මාර්ගය. ඒක කරන්නේ කොහොමද? ඒක කරන විදිහ පිළිබඳ අපේ මනසෙන් අපි ඔක ධර්ම දේශනාවෙත් කතා කරානේ. මනසෙන් එන්න ඕනේ අන්න මොකක්ද ඒක? ඒතර භාවිතා කළ යුත්තේ. පිරිසිඳ දැනගන්න ඕනේ. ඊළඟට ඒ කියන්නේ එතකොට මම මේ මේ තියෙන දුක් පිරිසිඳ දැනගත්ත කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක් අපි කතා කරමුකෝ. පංච උපාදානස්කන්ධයේ හින්දා සැප උපදිනවා. නැද්ද? මම ඔබට කියන්නේ මොන වගේ දේ සැප උපදින්නේ? ඉමිටේෂන් මාලයක් හම්බෙනවා රත්තරන් මාලයක් කියලා මං හිතන්නේ. දැන් මං රත්තරන් මාලයක් කියලා සන්තෝෂෙන් ඉන්නවා. ඒ මොකක් හින්දාද? අනවබෝධය අනවබෝධයේ හින්දා සතුට උපදිනවා අපේ හිතවල. හරිද? ඒක ඒක වැරදීමක් හින්දා උපදින සතුටක්. වැරදි අවබෝධයක් හින්දා උපදින සතුටක්. අන්න ඒ වගේ අවිද්‍යාව හේතු වෙන හින්දා අපේ මානසිකාරයට සතුට උපදිනවා පංච උපාදානස්කන්ධය කෙරේ. එතකොට ඒක හරි සතුටක්ද? නෑ. එතකොට මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන තැනට එන්නේ කවුද? අන්න පිරිසිඳ දැක කෙනා. එයා දන්නවා මේක කෑල්ලක් මාත්‍රයක්වත් නෑ. එහෙනම් දුක පිරිසිඳ දැකිය යුතුයි. හරි ඊළඟට තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මාර්ගය උපදව. අන්න එහෙම කෘත්‍ය පිළිබඳ Tamanට අවබෝධය ඇති වෙනකොට අපි කියනවා කෘත්‍ය ඥාණයට පත් වෙලා ඉන්නවා කියලා. එහෙනම් සත්‍ය ඥාණය, කෘත්‍ය ඥාණය ඊළඟට කෘත. කෘත කියන්නේ කළා නේද? මම මේක මේක මම කරා කියන කිරුපද ඥාණය. එහෙනම් ආකාර තුනකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතු තියෙනවා. ඇමීබා වැනි ඒකසෛලී ජීවීන් සත්වයන් ගණනට වැටේද? සමීම සූත්‍රයේ තියෙන්නේ අනුක සත්වයන් කියලා නේද? ඉතා කුඩා සත්වයන්, ඉතා මහත් සත්වයන් කියලා තියෙනවා. ඒකසෛලී ජීවීන්ට විඥානයක් නැද්ද? තිබේ නේද? එහෙනම් ඉතින් එයාලා ඒක මේ ස්වභාව ධර්මයේ නිර්මාණයක් මිසක් අපි කෘත්‍රිමව හදපු එකක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒකට ජීවීන් ගොඩට වැටෙනවා. චුතිචිත්තය ඇතිව කෙනෙක් ඉපදුනාට ඒ පුද්ගලයාට වැඩි වශයෙන් ලැබෙන්නේ දෙමව්පියන්ගේ ඥානානුව ඇතිව ලක්ෂණ නේද? චුතිචිත්තය සහ ඥාන අතර සම්බන්ධය පහදා දෙන්න. මම කොහේ හරි තැනක ඉඳන් ගලක් විසි කරනවා. හරිද? මේ ගල ගිහිල්ලා මඩ ගොඩකට වැටෙනවා. හරි? දැන් ගල ගල කොයි වගේද? ඒ විසි කරපු එක නැත්නම් අපි පස් කුට්ටියක් කියලා ගමුකෝ. මම පස් කුට්ටියක් විසි කරනවා. මේක ගිහිල්ලා තනකොළ ගොඩකට වැටෙනවා. තනකොළ ගොඩට වැටිච්ච හින්දා මොකද වෙන්නේ එතන? නේද? තනකොළ ආශ්‍රිත ඒ පස් කුට්ටිය එහෙම තියෙනවා. මේක ගිහිල්ලා වතුර ගොඩකට වැටෙනවා. ඒතර වතුර ගොඩකට වැටිච්ච හින්දා මොකද වෙන්නේ? මේ ඊට පස්සේ ඒ ඒක හින්දා ඒක මඩ ගොහරක් වගේ මැටි කුලියක් වගේ එකක් පාවටපත් වෙනවා. එතකොට මේක දැන් මේ අහන්නේ චුති චිත්ත ඇතිව කෙනෙක් ඉපදුනාට ඒ පුද්ගලයාට වැඩි වශයෙන් දෙමව්පියන්ගේ ඥාන අනුව ඇති වූ ලක්ෂණයද කියලා. හරි. එතකොට මෙවැනි ඥාන සකස් වෙන තැනකට වැටුනේ මොනවා හින්දාද? කර්මයෙන් හින්දා. හරි චුතියේ චුතියේ හින්දා කියන්නේ කර්මයෙන් හින්දානේ. එහෙනම් කර්මානුරූපව තමයි මේ වැටෙන තැන තීරණය වුනේ. මෙවැනි ඥාන ඇති තැනකට වැටුනේ. උදාහරණ අපි ඥාන කියන එක පැත්තකින් තියමු. අම්මගේ තාත්තගේ හැඩතල තියෙනවා කියන්නකො ළමයෙකුට නේද? දැන් අපිට මේ ළමයාගේ හැඩතල ඇවිල්ලා තියෙන අම්මයි තාත්තයි දෙන්නගේ විදිහ ඇවිල්ලා කළු සුදු ඇවිල්ලා ඉතින් අපි කියනවා අම්මා තාත්තා හින්දා තමයි මේ ළමයා කළු. අම්මා තාත්තගෙන් උරුම වෙච්ච කළු පාටක් හරි නැත්නම් ඇදයක් හරි මොකක් හරි තියෙන ඒක හින්දා කියලා කියනවා. හරිද? එතකොට හේතුව ඒකද? එවැනි හැඩයක් සකස් වෙන ස්ථානයක මෙයා ඉපදුනා. නේද? එතකොට ඥාන කියන ඒවා දැන් විද්‍යාත්මකව සකස්ක හොයාගන්නවා. ඒ තමයි අර පස් කැටේට පස් කැටේ මැටි ගුලියක් උනේ මොකද කියලා හොයනවා. ඉතින් හම් වෙනවා. ඒක වැරද්දක් නෑ එතකොට. හරිද? හැබැයි අපි වරද්ද ගන්න තැන තමයි ඥානමයි මේක කරේ. හරි? එතකොට එක හේතුවක් ඒ ආසන්න පේන්න තියෙන හේතුව ගත්තා. දේශනාවේ තියෙන කර්මය කියන හේතුව ගත්තේ. එතකොට තමයි එතකොට ඉතින් නේද සමහරට කළු දුවේකට කළු අම් එක තරහ යන දෙයක් දෙනවා තාත්තා නම් සුදුයි මන්ට කළු වෙන්න උනේ මෙයා හින්දා තමයි නේද මෙයා මේ එතකොට නේද සමහරට තරහ යන්න පුළුවන් අම් එක එක වැරදි අවබෝධයක් ඇති වෙන්නේ මෙයාගේ ඥාන හින්දා තමයි මට මේක උනේ කියලා ඉතින් එහෙමනම් එහෙම නෙවෙයි ඒක අතර කාගේ වැරද්දද මේ වැනි තැනකට මාව උත්පත්ති සඳහා වැටුනේ මගේ කර්මානුරූප දෙචුතිය හිඳයි හරි. ඒක එතකොට අපි වරද්ද ගන්න ගැටලුවක් ඒක. සම්බුද්ධ ශාසනය සිංහල ජාතියත් රැක ගැනීම සඳහා පවතින වැඩපිළිවෙල මොකක්ද? ඒක අපි අන්තිමට කතා කරමුනේ. <laughs> මොකද නැත්තම් ගැටලුවක් වෙනවා. නාම රූප යනු සිත සහ කයද සිත කියලා ගත්තොත් විඥාණය විතරයි වැටෙන්නේ. අපි සාමාන්‍යයෙන් සිත කියන්නේ විඥාණයට. නාම කොටස කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් රූප අරූප කියලා ගත්තොත් එහෙම එතන වැටෙන්නේ පංච උපාදාන ස්කන්ධය අනුව බෙදුවොත් රූප වේදනා සංඥා සංකාර විඥානේ වේදනා සංඥා සංකාර කියන විඥාන කියන කොටසටම කියනවා අපි නාම කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ පහේ හරි රූපස්කන්ධය anu ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප රූප රූපය මේවා භෞතික ස්වභාවයන්ද නැත්නම් මානසික ස්වභාවයන්ද නෑ මේවා භෞතික ස්වභාවයන් රූපස්කන්ධය anu ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප රූප රූප ය කියලා ඉලා තියෙනවා දැන් මෙහෙමයි පංච පාදානස්කන්ධය සහ මේ ආයතන දැන් ශබ්ද රූප ගන්ධ රූප කියනට ආයතන එතකොට දැන් ශබ්ද රූප කියන තැන එහෙනම් සෝත ප්‍රසාදය නේද එතකොට රූප රූප කියන දැන් එතකොට කෝ එතකොට තෙන්ට එන චක්කු ප්‍රසාදය එකතු රූප වලින් හැදිච්ච එකක් නේ නේද? ඒතර මේ විදිහට ගන්න එපා. මේ විදිහට එක කොටසක් විතරක් දැන් තව ප්‍රශ්නයක් මම දැක්කා තියෙනවා අන්තර්ජාලයෙන් හම්බෙච්ච ප්‍රශ්නකුත් ඒකෙදි අපි බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන, විඥාණය කියන ඒවා තුනේකට එන ස්පර්ශ වේදනා කියලා ගත්තාම ඔන්න ඒක එක වර්ගීකරණයක්. ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ගත්තොත් තව වර්ගීකරණයක්. කාය වේදනා චිත්ත ධම්ම කිලුව එකම දේ තව වර්ග කරලා තියෙන විදිහක්. ඉතින් ඒකින්ද මේ දෙක පටලලා කෑලි කෑලි ගත්තොත් පැටලෙනවා. දැන් එතකොට රූපස්කන්ධය කියලා කිව්වහම රූප වලින් සකස් වෙලා තියෙන සියල්ල. චක්කු ප්‍රසාදයට වැටෙන්නේ රූපස්කන්ධයට. සෝත ප්‍රසාදයට වැටෙන්නේ එතකොට ඒක ඒක ඉතින් හරියටම ඔය පුංචි තැනක්වත් අහකට යන්නේ නැති වෙන්න සම්පූර්ණ රූපස්කන්ධය මොකක්ද කියලා බලා ගන්න ඕන නම් අපි ධර්මයේ තියෙන රූප විභාගය අරන් බලන්න. එතකොට ඔක්කොම ටික පොඩි තැනක්වත් එන්නේ නැති වෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සුද්දාස්ඨකත් එක්ක තියෙන අනිත් අනිත් රූප ටිකත් එක්කම 28ක් වූ රූපය ගැන ඕනනම් අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නාම නොවන සියල්ල කියලා ගත්තනම් විදර්ශනාවේදී එහෙම අරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ ධාතු හතරෙන් සාටගත්ත සහ අනිත් දේවල් ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් මානසිකාර ස්පර්ශ ආදී තියෙන සියලු දේ ඇරෙන්න මොන හරි තව දෙයක් තියෙනනේ ඔක්කොම වැටෙන්නේ රූප ගණයට කියලා ගත්තාම හරි. එතකොට ඒවා භෞතික රූප කියලා ගත්තොත් ඒවා භෞතික ස්වභාවයන්. මාර්ගසිත සහ ඵලසිත අතර වෙනස අපි ඔක ධර්ම දේශනාවෙත් මම හිතන්නේ මම කිව්වා අර මාර්ගසිත කියලා කියන්නේ අවබෝධය ඇති කරවන සිත. ඒ සිත පෘථග්ජන පැත්තට වැටෙන්නේ නැහැ. ඵලයේ පැත්තට වැටෙන්නේ නැහැ. මොකද්ද අපි ගන්න උදාහරණයක තේරුම් ගන්න ඕන වෙනකොට මම කිව්වේ මතකද මිනි පෙට්ටියක් අපේ ගෙදරට එනවා සීල් කරලා. හරි සීල් කරලා එනවා ලොකු පිරිසක් ඉන්න තැන අපේ ගෙදර කවුරු හරි මැරිලා සීල් කරලා පෙට්ටිය ආවා. දැන් දැන් ඔන්න මට සිත් පහළ වෙනවා. මැරිලත් නැහැ. මැරිලා කියලා සිතුත් පහළ වෙනවා, මැරිලා නැහැ කියලා සිතුත් පහළ වෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? කොහොම හරි කරලා මේක කඩලා බලනවා. කඩලා බලනකොට කෑලි බලනකොට අහු වුණේ නැහැ. දැන් තාමත් මැරිලත් නැහැ. මැරිලා කියලා සිත් පහළ වෙනවා, මැරිලා නැහැ කියලා සිතුත් පහළ වෙනවා. ඒක පාට මම මේ මිනිහ අඳුර ගන්නවා. අන්නේ අඳුන ගන්න සිත. ඒ අඳුන ගන්න සිතක් තියෙනවා. ඒකෙන් පස්සේ මැරුණේ නැහැ කියන සිත් ආය පහළ වෙන්නෙම නැහැ. එහෙනම් එතනින් එහාට පහළ වෙන සිත්වල නේද? මැරුණේ නැහැ කියන සිත් පහළ වෙන්නේ නැහැ. නේද? වෙන වෙන වෙන වෙන ඔය එක එක දේවල් ගැන සිත් පහළ වෙනවා. නමුත් මැරුණේ නැහැ කියන සිත ආය කවදාකවත් මෙහාට එන්නේ නැහැ. දැන් මෙතන තියෙනවා එක සිත් පේරියක් එක එක මොහොතකින් පස්සේ එන සිත් ඔක්කොගේම තියෙන්නේ මැරුණේ නැහැ කියන අදහස ආය මැරුණේ නැහැ කියන එක එන්නේ නැහැ කවදාකවත්. එහෙම ස්වභාවයකටපත් වුණා. ඊට මෙහා තිබ්බේ මැරුණේ නැහැ කියලා ඒවත් වෙනවා මැරුණා කියලා ඒවත් වෙනවා. නේද? දෙක වෙනවා. මැද එක හඳුනගත් එක ඔය දෙකෙන් කොයි කොටද වැටෙන්නේ අන්තිම මොහොතේම එක පාට මොකක් හරි දෙකක් දැකලා හඳුන ගන්නවා මැරලා කියලා හරිද ඒ හඳුන ගන්න මොහොතේදී ඒ සිතෙන් උනේ මොකක්ද ඒ සිතෙන් උනේ කෘත්‍යයක් විදිහට නැත්නම් ක්‍රියාවක් වුණා ඒ සිතෙන් ඒ ක්‍රියා ඒ ඒ සිතෙන් යමක් මං අඳුනගත්තා අඳුන ගැනීම සිද්ධ වෙලා වෙච්ච සම්පූර්ණ වෙච්ච අවස්ථාව ඒ අඳුනාගත්ත මොහොතේ සිද්ධ වුණේ මොකද්ද? මැරුණේ නෑ කියන සිත ආය පහළ වෙන්නේ නැති විදිහට මගේ අවබෝධය ඇති වුණා. නේද? මැරුණේ නෑ කියන සිත කැපුණා. අන්න ඒක කපපු එක නේද උනේ මේ සිතේදී? අන්න ඒ වගේ මාර්ගසිත කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ සත්‍ය తত্ত্বය අත්දකින තේරුම් ගන්න සිත. ඒක තේරුම් ගන්නකොට පළවෙනි වතාවේදී සක්කාය දිට්ඨිය ආය උපදින්නේ නැති විදිහටම සක්කාය දිට්ඨියට අදාළව පංච උපාදානස්කන්ධය වර්ධවා ගැනීම කියන එක ආයෙ සිද්ධ වෙන්නේ නැති தත්තරපත් වෙනවා ඒ සිතේ. ඒක එතකොට ඒක උපදින්නේ ප්‍රහාණ හැඟීම. එතනින් එහාට එනවට කියනවා ඵලසිත කියලා. මේ මේ සිතින්ද හේතු වෙන ප්‍රතිඵලයන් සහගත සිත්. හරි? හොඳයි. ඊළඟට කලින්ම මම හිතන්නේ මේ අන්තර්ජාලයට ආපු ප්‍රශ්න වගේක් තියෙනවා. එක්තරා සෝවාන් සිටුවරයෙක් බුදුරජාණන් වහන්සේ මෙවැනි ප්‍රශ්නයක් ඇසූ බවත් ත්‍රිපිටකයේ අන්තනක සඳහන් වී ඇති බවත් අහා තියෙනවා. මම එදිනදා කටයුතු කරනකොට මගේ සේවකයන් සමග කොතරම් තරහ යන්නේ දැයි පැවසුවොත් ඒ මොහොතේ මිය ගියොත් එම මොහොතේ අපාය යන බව හැඟෙනවා කියලා. හරි. මේකට පිළිතුරක් විදිහට බුදුරජාණන් වහන්සේ සඳහන් කරේ එසේ පවසන්න එපා. ඔබ කිසි දිනක අපාගත නොවන බවත් වදාලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්නේ මේකයි ඔය ටික කියලා අහන්නේ ධර්මදේශනාවේ සඳහන් වූ පරිදි සෝවාන් වීමට සීල විසුද්ධිය පූර්වාංගම වන බැවින් මේ සිදුවිය හැකිද මේ මේ මේ පූර්වාංගම කතාවක් නම් මොකක් වුණත් කමන්නේ මෙහෙමයි සෝවාන් වුණාට පස්සේ ප්‍රාණඝාත අදත්තාදාන ආදී සිල් කැඩෙන්නේ නැහැ ඇයි එතනදී මොනවද වෙන්නේ පළවෙනි වතාවට වෙන්නේ මොනවද මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා මිත්‍යා වාචා ප්‍රහාණය නේද මිත්‍යා කම්මන්ත ප්‍රහාණය වෙනවා. එතකොට එහෙනම් වැරදි මිත්‍යා වාචා ප්‍රහාණය වෙන හින්දා එන්න විදිහක් නැහැ ඒවා. දැන් මෙතන වෙන්නේ මොකද්ද මේ තරහ යෑම? මේ කියන්නේ සේවකයන් සම කොච්චර තරහ යනවද කියලා මේ මොහොතේ මිය ගොත්. තරහ යෑම කියලා තියෙන්නේ එතන. තරහ යෑම කියන එක මොකද්ද? පටිග. නේද? ඒකින්ද ඒ ඒක පටිගයක් මිසක් සීලය කැඩීම නෙවෙයි. ඒ කියන්නේ යා තරහ ගියා කියලා ප්‍රාණඝාතවත් නේද? කේලම්වත් අරුස වචනවත් ඒව නැහැ. තරහා කියලා කියනවා. ඉතින් එයාට හිතෙන්නේ මේ එන තරහා හැටියට නැතිනම් දත්මිටි කාගෙන ඉන්නවා කියන්නේ මෙයා. නේද? එයාට හිතෙනවා මම මැරුණොත් අපාය යනවා කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ මොකද ඔය තරහ ආවට මෙයා සෝවාන් වෙලා ඉතින් මෙයා මේ මෙයාට ඒ තරහා එන්න හේතු තියෙනවා. අර දැකීම මාත්‍රේ විතරයි. මේ පුද්ගලයොත් එක නෙමෙයි මේ මේ අපිට අපිට තරහා එන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මම අකමැති දේ සිද්ධ වීම. අනිත් එක තමයි මේ පුද්ගලයා මං අකමැද්ද සිද්ධ කිරීම. හරිද? මෙයා තමයි මේ අකමැද්ද සිද්ධ කරන්නේ කියලා. අකමැති දේ වීම හින්දා අපි ගැටෙනවා. අකමැති දේ සිද්ධ කිරීම මේ පුද්ගලයා කරා කියනකොට ඒකත් එක්ක අපිට වෛරී ස්වභාවයන් නේද? ආත්මීය ස්වභාවයත් එක්ක ගැටෙනවා. එයාගේ එයාගේ ආත්මයත් එක්ක ගැටෙනවා. අන්න ඒක දවන් පුද්ගලයක් නෑ. හැබැයි අකමැති දේ සිද්ධ වෙන හින්දා තරහ යනවා. ඒ කියන්නේ ගැටීම් තියෙනවා. ඒ සිද්ධ වීමත් එක්කයි තියෙන්නේ. ඒක අර පුද්ගලවාදයෙන් තරහ යන්න විදිහක් නැහැ ආත්මීය වශයෙන් තරහක් එන්නේ නැහැ. ඒකෙන් දෙක වෙන්න පුළුවන් දෙයක්. ඒකෙම තව කොටසක් තියෙනවා කියනවා. මේ සඳහන් වන පුද්ගලයාගේ කිපීම සිදු වෙන්නේ ඔහුගේ పూర్ව කර්ම සංකාර පදනම් වයි කියලා කියනවා. නමුත් කිපෙන විට ඔහු අபிසංකාර නොකර අනාගතයට දේශ මූල අකුසල නොකරයි. මම හිතන්නේ මෙයාගේ අදහස් මේ කියන්නේ. ඒක කරන්නේ කෙසේද? ඒක ධර්මදේශනාවේ මේක පැහැදිලි නැති බවක් කියලා කියනවා. මෙහෙමයි. ආ දැන් සෝවාන් පුද්ගලයා ගත්තොත් එහෙම එයාට ඔය කියන ගැටීම් තියෙනවා. ඒකත් එක්ක සංස්කාරයන් සකස් වෙනවා. එතකොට ඒ සංස්කාරයන් කොච්චර සකස් වුණත් මෙයාට ඇති වෙච්ච ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් සම්පූර්ණ අත මිදෙලා නැහැ. සබ්බ සංකාර සමතෝ කියන තැන යා නැහැ. ඇති නොවෙන්නේ මම අර කිව්වා වගේ මසුරුකම ඇති වෙන්නේ නැහැ. එතකොට බලන්න සමහර අය මේ ජීවිතයේ සෝවාන් වෙලා ඒ ජීවිතයේදීම සමහර කාලවලදී සකදාගාමී වෙලා ඒ ජීවිතේම සමහර කාලවලදී නේද එක ජීවිතයෙන් ඉවර කරන අයත් ඉන්නවා භව හතක් යන අයත් ඉන්නවා ඉතින් මේ ඇවිල්ලා ස්රෝතයට වැටුණා කියන එකයි දැන් මෙයාට මේ හේතුඵල ධම අවබෝධයි ඒකද මෙයාට කර්මපත සිද්ධ වෙන්නේ නැහැ ප්‍රාණඝාත අදත්තා දාන ආදී කර්මපතයන් සිද්ධ වෙන්නේ නැහැ ඒකින්ද එන්නෙන් එන්නෙන් මොකද එයාගේ එතකොට ලෝභ දේශ මොහ අඩුයි හැම වෙලෙම නිවැරදි දෘෂ්ටියක් තියෙන හින්දා එයා අර මුලාවටපත් වෙන ඒවා අඩුයි. එහෙනම් දැන් එතන ඉඳන් වෙන්නේ මොකද? ක්‍රමානුකූලව එයා එයාගේ අකුසල් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. ඉතින් සමහර අය වැඩි උනන්දුවකින් කටයුතු කරොත් ඉක්මනට නිවන් දකිනවා. ඒ කියන්නේ මේ අරිහත් ඵලයටමපත් වෙනවා. එහෙම නැත්තම් තව කාලයක් යනවා. ඒ කියන්නේ එතනින් එහාට කඩයිමට ආවට පස්සේ ඉතිරි ටික සිද්ධ වෙන්න යන කාලය ඒක නොවි තියනවා කියලා කියන්න බෑ. ඒකින්ද මෙයාගේ පූර්ව කර්මයම පූර්ව කර්ම ඒක වරහන් ඇතුළේ දාලා දෙන සංස්කාරකය. එතකොට මේ එයා නොකර ඉන්නව නෙවෙයි ඒවා සිද්ධ වෙනවා. හැබැයි එන්නෙන් එන්නෙන් එන්න මොකද වෙන්නේ? ඒ සිද්ධ වෙන වාර ගන්න අඩු වෙලා අඩු වෙලා මාන්නයේ හින්දා වෙන්න පුළුවන්. නේද? ඒ වගේ ඉතිරි වෙලා තියෙන සංයෝජනයන් හින්දා එයාට ඕන තරම් අபிසංස්කාරයන් සකස් වෙනවා. නමුත් ඒක අර නිකන් එක්කෙනෙකුට සකස් වෙනවට වැඩිය අඩුයි. අනිත් එක භවයෙන් භවයට දිනෙන් දිනයට එයාට හැම වෙලෙම හේතුඵල ධර්ම අවබෝධය තියෙන හින්දා එයාට හැම වෙලෙම පටිසම්පාදයේ ප්‍රකට හින්දා සත්පුද්ගල සංඥාව නැති හින්දා මොකද වෙන්නේ? එන්නෙන් මේක අඩු වෙලා ඊළඟට සකදාගාමී අනාගාමී තත්ත්වයන් වලටපත් වෙනවා. පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලීම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කිරීමේදී විස්තර කරනවා කියලා කියනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලීම ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කිරීමේදී විස්තර කරනවා. මීට ප්‍රථම ඇසු ධර්මදේශනා සහ කියවූ දහම්පොත් අනුව පෘථග්ජන පුද්ගලයකින් සිදුවෙන්නේ පංච උපාදානස්කන්ධය නিত্য සුඛ ආත්ම ලෙසගෙන කර්ම විපාක ලෙස ලැබෙන දෙය මත අபிසංකාර කර කර්ම විපාක ලෙස ලැබෙන දේ මත අபிසංකාර කර මත විපාක දීමට කර්ම රැස් කිරීමයි. මෙසේ මතුවට කර්ම රැස් නොවි විපාකයට ඉදිරියට නොතබා අවසන් කිරීමට කුමක් කළ යුතුද? මතුවට කර්ම රැස් නොවි විපාකයේ ඉදිරියට නොතබා අවසන් කිරීමට වරහන් ඇතුලේ දිත්තේ දිත්තමත් තම භවිස්සති කියලා තියෙනවා. මතුවට කර්ම රැස් නොවි විපාක ඉදිරියට නොතබා අවසන් කරන්න නම් මාර්ග අවස්ථාවකට එන්න ඕන කියන එකම තමයි. ඊට මෙහා නම් එහෙම එකක් නැහැ. මාර්ග සිත් උපදවා ගන්න ඕන කියන එක තමයි කියන්නේ. ඒතර දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවයක්. දුටු දේ දුටු දේ දැක්කා විතරයි කියන්නේ මේ අමතකයි කියන එක නෙවෙයි හරි ලස්සනට තියෙනවනේ ඒක අර අන්ධයාගේ උපමාව. නේද? අන්ධයාගේ මොකක්ද උපමාව? ඇස් ඇත්තේ නමුදු අන්ධෙක් වාගේ කන් ඇත්තේ නමුදු බහිරෙක් වාගේ. ඒ තමයි එයාගේ චරියාව. ඇස් තියෙන කෙනා ලස්සන රූපයක් හෝ අකමැති රූපයක් දකිනවා. හරිද? අන්ධයෙක් එතනින් යනවා. එයාගේ හිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නේද? එතකොට දැන් ඒ අන්ධයා රූපේ දැක්කේ නැති හින්දා මම මේ හිත ගැනයි කතා කරන්නේ. හිතේ වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ කියන්නේ ලෝභ දේශ මොහ මාත්‍රයක්වත් උපදින්නේ නැහැ කියන එක. මෙයා දකිනවා. දැකලා හඳුනා ගන්නවා. හැබැයි වෙනසක් වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැහැ. ඉතින් එන්නේ ඒ தත්වයටපත් වෙන එක තමයි පත් වෙන එක තමයි බලාපොරොත්තු වෙන දේ. එහෙම වුණොත් කර්ම රැස්වීමක් විපාකයක් ඉස්සරහට යamak සිද්ධ වෙන්නේ නැහැ. පංච පාදානස්කන්ධ විස්තර කිරීමේදී රූප ලෙස විස්තර කරේ ශරීරයයි. මේ ශරීරය ලෙස විස්තර කරන රූපේ සහ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප ලෙස විස්තර කරන රූප වල ඇති වෙනස. මේකත් අර කලින් ප්‍රශ්නෙමයි. ශරීරයේ විදිහට අපි ගත්තේ ධර්මයේ තියෙන ආකාරය. ශරීරයේ විදිහට රූප ටික ගත්තාම රූප ටික ඔක්කොම එතන තියෙනවා. හරි. එතකොට ආයතන විදිහට ගත්තාම රූප රූප, ශබ්ද ගන්ධ රූප, ශබ්ද රූප කියන ඒවා ආයතනයේ විදිහට ගන්න ඕනේ. ඒ දැන් බාහිරව තියෙන රූපවල සියලු ලක්ෂණ ටික ශරීරයේ තියෙන රූපවල තියෙනවා. හරි? බාහිර තියෙන ඔය රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප කියන ඒවායේ ලක්ෂණ තියෙන රූපයේ තියෙන යම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් තියෙනවනේ. ශාරීරික රූපය අඳුර ගන්නකොට අරවා ආයතන වශයෙන් ඒවා වැටහෙනවා. ඉතින් ඒකින්ද ඒ වෙනත් වර්ගීකරණයක් තමයි මේ ආයතන වශයෙන් අරගෙන කරන විග්‍රහය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බැලීමේදී ශරීරයේ අනිත්‍ය දැකිය යුතුද නැතහොත් රූපාරම්මණවල ඒක තමයි ආය තියෙන්නේ ශරීරය අනිත්‍ය රූපාරම්මණවල කියලා. ඉතින් අපි ආයතන වශයෙන් ගන්නවා නම් රූපාරම්මන බලනවා කායानुපස්සනාව අනුව ගන්නවා නම් ගන්නකොට ශරීරය ශරීරය වශයෙන් අරගෙන බලනවා ඒක කොහොම කරත් ප්‍රශ්නයක් නැහැ අදාළ අදාළ ප්‍රතිඵලයට යන්න පුළුවන්කම තියෙනවා ඔව් මේ හොඳ ප්‍රශ්නයක් තියෙනවා අන්තර්ජාලයට යොමු කරපු මෙම දේශනාව ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන සම්පූර්ණයෙන් පහය ශ්‍රවණය කළා තියෙනවත් කියලා කියනවා. ප්‍රශ්නය දේශනාව මුලදී ඔබ වහන්සේ ප්‍රකාශ කරාලු කොලේ වහලා ගහනවා කියන හැඟීමක් ඇති වෙන්න බෑ කියලා. නමුත් ඒ වගේ ප්‍රශ්නයක් මේ නමුත් මෙම ප්‍රශ්නේ එවැනි දෙයක් පවතින බවට මට ඇති වුණ සැකය. ඒ කියන්නේ මම කොලේ වහලා කිව්වා කියලා සැකයක් ඇති වුණා කියලා මේ කියන්නේ. ඒ ඉතින් මම කිව්වනේ එහෙම උනොත් කියන්න කියලා. ඒකද මේක බොහොම වටිනවා. ඔබ වහන්සේ පැවසු පරිදි මනුෂ්‍ය ප්‍රාණියෙක් දකිනකොට ඇලීමට විරුද්ධ හැඟීම ජනිත කිරීමට අසුබය පුරුදු පුහුණු කළ යුතුයි. ඔව් ඒක අසුබයත් පුළුවන් තවත් දේවල් තියෙනවා නමුත් අසුබය හරි අසුබය එකක්. මේක ප්‍රගුණ කළ පුද්ගලයා මනුෂ්‍ය ප්‍රාණියෙක් දකින විට නාම රූප වෙන්ව දැක ධර්මදේශනායේ මතුරු වචනවල කිව්වොත් මස් කුට්ටි විදිහට දකින්න ඕන කියලා කියන හරි. නාම රූප දකින්න ඉස්සෙල්ලා හරි මස් කුට්ටි විදිහට දකිනවා නම් හරි අපි එතන ඒ වරද්ද ගන්න එපා කියලාත් මම කියනවා මස් කුට්ටි කියලා කිව්වට මේ අපි එකක් විතරක් ඒ වෙලාවට පහසු වෙන්න එකක් විතරක් ගත්තා. ඒ එක එකනුත් මේක වෙනවා කියලා මම කියන හැම වෙලෙම කියද්දි නමුත් ඒක මාස් භාවනාව කියන්න පුළුවන් එහෙම නොත් එහෙම එකක් නෙවෙයි. මේක මොකද්ද අසුභ භාවනාවේ විස්තර කරන්න ඕන හින්දා එකක් ගන්නෙ මම හැම වෙලෙම පැහැදිලි කරන්න ලේසි හින්දා. ඒතර අනිත් ඒවා ටිකක් ඕනේ. නමුත් එකකින් පවා සිද්ධ වෙන දේ අපි මතක් කරලා දීලා තියෙනවා. නමුත් අනිත් ඒවා කරන්න ඕනේ. ධර්මදේශනා හැටියට සෝවාන් පල්ලාභිය එවන්නේකි. ධර්ම දේශනාවේ හැටියට සෝවාන් ඵලලාභය එවන්නේ කියලා. එහෙමත් අපිට කියන්න පුළුවන් මොකද සෝවාන් ඵලයට එද්දි ඒක අරගෙන ආවා. නමුත් සියලු වෙලාවට ඒක ඒ ඒ தත්වෙම කියලා කියන්නේ නෑ මම. ඒක යන් ඉස්සරහට පොඩ්ඩක්. ඔබ වහන්සේ උපටවා දැක්වුවොත් මේ ප්‍රගුණ කරන කෙනෙකුට තමන්ගේ සහකාරුවා හැර වෙනත් කෙනෙකු ගැන කාමයේ වර්ධව හැසිරීම යන අදහසක් උපදින්නේ නැත. වෙනත් විදිහට කිව්වොත් එය දකින්නේ මස් කුටි විදිහට. දැන් මේ ගැටලුව මෙතන තමයි ගැටලු සහගත තැන. මට තේරෙන විදිහට නම් සහකාරයාවක් දකින්න ඕනේ මස් කුට්ටි විදිහට කියන එකයි. හරිද? කොහොමද මේ සම්මත අර්ථයේ පවතින මගේ සහකාරයා මස් කුට්ටි ලෙස නොදකින්නත් වෙනත් අය ලෙස මස් කුට්ටි ලෙස දකින්නත් හේතු වෙන්නේ කොහොමද කියලා හොඳ ප්‍රශ්නයක් මාව අමාරු දාන්නයි හදන්නේ. එතකොට තව දිනන දිගටම ඒ නයෙන් ගත් කල ජාතිසෝපත් සෝතාපන්නේකෝ පුද්ගලයන්ට දරුවන් හදන්න හම්බෙන්නේ නැහැ. එම කාර්ය කිරීමට කාමරාග තිබිය යුතුයි. අසුබය මනාව ප්‍රගුණ කළ කෙනෙකුට ඒක කළ නොහැකි බවයි මගේ අදහස. බෞද්ධ පොත්වල එවැනි සිද්ධි වාර්තා වෙලා තියෙනවා. කියන එක තමයි මේ කියන්නේ. තව ටුට්ටක් තියෙන ඒ ටික ඒ ටික තමයි මේ කියන්නේ සාක්ෂි තියෙනවා කියලා කියනවා. ඔව් දැන් මෙතන අපි දැන් මම කොහොමද මේ වහලා ගහපු එක අරින්නේ නේද? <laughs> මෙහෙමයි ඕකේ තේරුම. අපිට පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අවබෝධ කරගන්න අපි මේක ප්‍රගුණ කරනවා. දැන් අපි මස් කුටි කතාවම ගමුකෝ නැත්නම් අසුබය ප්‍රගුණ කරනවා. අසුබය ප්‍රගුණ කරනකොට ඉස්සෙල්ලාම නැති වෙන්නේ අධිකව තියෙන රාගාදී කෙලෙස් ධර්මයන්. මේකෙන් මෙයාට අවශ්‍ය කරන මට්ටම තමයි ඇත්ත. තමන්ගේ සහකාරයත් ඒ විදිහට දකිනවා. ඒක අපි එතනදී පිළිගන්නවා. ආයෙත් කිසි ප්‍රශ්නයක් නැහැ දකිනවා. නමුත් මෙතෙන්දී යාට ඉස්සෙල්ලාම දැන් අපේ දරුවන්ට එහෙම මේක පුරුදු කිරීමෙන් තියෙන ලොකුම ලාභය තමයි ආ ඉස්සෙල්ලාම අයින් කරන්නේ කාමයේ වර්ධවා හැසිරීම. හරිද? එතකොට මේ කාමයේ වර්ධවා හැසිරීම කියන මට්ටමට මට්ටමට එන්නේ නැහැ සෝවන් පුද්ගලයාගේ කාමයේ වර්ධවා හැසිරීම කියන තැනට එන්නේ නැහැ. නමුත් කාමරාග තියෙනවා. ඒ කියන්නේ මේ එන අකුසලය දැන් දැන් මොකද්ද මේ මෙතන මම මේක සම්බන්ධ කරගන්නේ නැගෙන අකුසලයෙන් ඇත්ත වැහෙනවා කියලා කතාවක් කිව්වා නේද මම මතකද අකුසලයේ ස්වභාවයක් තමයි අකුසලයට එක්ක එන මෝහය අහිරිකය අනුතප්පය උද්දච්චය එතකොට සෝවාන් පුද්ගලයෙකුට අර තමන්ගේ තමන්ගේ සහකාරයා හෝ සහකාරිය හමුවේ ඇත්ත වැහෙන ස්වභාවය තියෙනවා ඒ කියන්නේ එතන තියෙන උපාදානය ප්‍රබලයි. ඒකින්ද එතන තියෙන අකුසලයේ හින්දා නමුත් කාමයේ වර්ධවා හැසිරෙන්න තරමට මේක යන්නේ නැහැ. හරි. තේරෙනවද? මස්කුට්ටි කියන හැඟීම දෙගොල්ල ගැනම අර භාවනාව කරද්දී මුලදී මේ පංච උපාදානස්කන්ධය යථාභූත ස්වરૂපය බලද්දී එහෙම කරද්දී මස්කුට්ටි කියන එක ඔක්කොම ගැන තියෙනවා. එතකොට සෝවාන් නැති පුද්ගලයෙකුට මේ සියලු දෙනා හැමුවේ මස්කුට්ටි නැති වෙන්න පුළුවන්. ඇයි? මොහේ ඇති මම අර කියන්නේ කටේ තියෙන ටොෆියක් කෙනෙකුට දුන්නොත් අප්පිරියයි නමුත් තමන්ගේ දරුවෙක් දුන්නොත් අම්මෙකුට එයාට අප්පිරිය නැහැ කියලා කියන්නේ අර ඒ දරුවා ගැන තියෙන ආදරය වැඩිකම හින්දා ඒක හොඳ උදාහරණයක් එහෙම වුණත් හරිද ඒ දරුවා ගැන තියෙන ආදරය වැඩි හින්දා එයාට අර ටොෆිය තියෙන මේ අප්‍රසන්නකම නැති වෙනවා හුඟක් වෙලාවට තමන්ගේ සහකාරය සහකාරු සහකාරිය පිළිබඳ තියෙන ඇල්ම වැඩි කෙනෙක්ගේ ඒකට ඇල්ම ඇල්ම කාමරාගේ වැඩි. ඒ කාමරාගේ වැඩි හින්දා එයාට අර මස්කුට්ටි සෝවාන් පුද්ගලයෙකුට ඒ සීමාවෙන් එහාට එන්නෙම නැහැ. ඒ කියන්නේ වෙනත් බාහිර පුද්ගලයෙක් පිළිබඳව කාමයේ වර්ධව හැසිරෙන මට්ටමට. සමහර වෙලාවට කාමරාගයක් වැඩි වෙලා අදහසක් ඇති වෙන්න පුළුවන්. නමුත් කාම කාමයේ වර්ධව හැසිරෙන මට්ටමටම විතික්‍රමන මට්ටමට ඒක යන්නේ. ඒ යන්න ඉස්සෙල්ලා මේ සිහිය එනවා. ඒතකොට නමුත් හැබැයි යාට භාවනාව ප්‍රගුණ කරන කාලෙදී සියලු දෙනා ගැන ඒක තේරෙනවා. ඉතින් එහෙමයි එතන තියෙන්නේ මස්කුට් එක්කෙනෙකුට මෙහෙම වෙනවා එක්කෙනෙකුට මෙහෙම වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. භාවනා මේ ප්‍රශ්නේ හරියම සාමාන්‍ය ප්‍රශ්නයක්. හරිද? මේක මොකද ඔය ක්‍රමයට අපිට මේක විග්‍රහ කරන්න ධර්මදේශනාවේ මට අවශ්‍යතාවයක් උනේ නැහැ. ඒක නිසා සෝවාන් පලස්ත පුද්ගලයෙකුට එවැනි තැනකදී නිවැරදි තැන නිවැරදි ආකාරයට නිවැරදි කෙනා ඉදිරියේ උපදින්නේ හැබැයි ඒක කුසලයක් නන් නෙවෙයි. ඒක මතක තියාගන්න ඕනේ. කාමරාග කියන්නේ කුසලයක්ද? නෑ. සෝවාන් පුද්ගලයා තුළ ඇති වෙන අකුසලයක්. එතකොට මේ මට්ටමින් තමයි යාට ඒක වෙන්නේ ඒතන ඇති වෙන අකුසලයේ හින්දා වැහෙන ස්වභාවය. ඔය ටික තියෙන්නේ මේක නිවැරදි නම් කියලා මේ මේ මගේ විස්තරය නිවැරදි නම් සෝතාපන්න අර්ථ දැක්වීමේදී සාවද්ද වෙනවා කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකට එහෙම වෙන්නේ නැහැ. ඔන්න මම කාරණාව කියලා දුන්නා. මම කල්පනා කරන්නේ කියලා එකක් තියෙනවා. මම ඒක බලන්න පොඩ්ඩක්. පුරාණ කර්ම හේතු කරගෙන ලෝභ දේශ මොහ උපදී. කර්මම විතරක් නෙවෙයි චිත්තයත් හේතු වෙනවා ලෝභ දේශ මොහ උපදින්න. කර්ම හේතු වෙන්නේ සකස් වෙලා තියෙන මානසිකාරය. මනස. නේද අපිට මේ වගේ මනසක් ඇති වෙලා තියෙන්නේ කර්ම හේතු කරගෙන. ඒක පදනම් කරගෙන නැවත කිරීමේ ස්වභාවය තියෙන ඒක චිත්තයේම ලක්ෂණයක්. ජීවියට අනාගත ක්‍රියාකාරකම් ස්වභාවය නිර්ණය කිරීමට පාදක වේ. මොකක් වුණත් කමන්නේ මෙයා කියන වචනේ මොකක් වුණත් අදහසක් හැටියට එම ජීවිතයට අනාගත ක්‍රියාකාරකම් ස්වභාවය නිර්ණය කිරීමට උව් ඒවට කියනවා ආශ්‍රව කියලා පුරාණ කර්ම නිසා ක්‍රියාත්මක වීමත් අලුත් කර්මයක් ජනිත කිරීමත් දෙකක් විය යුතුයි ඒකට මොකක්ද කියන්නේ පුරාණ කර්මයක් නිසා ක්‍රියාත්මක වීම අලුත් කර්මයක් ජනිත කිරීමත් දෙකක් විය යුතුයි සෝතාපන්න පුද්ගලයා අලුතින් කර්ම රැස් කිරීම නොකරයි. නමුත් කර්ණ කර්ම අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුතෙන් කර්ම රැස්වීම සිද්ධ වෙනවා යාට. ඒකයි යා එක එක දැන් මෙයා මෙතනක් කියන සෝතාපන්න ප්‍රතිලා ආත්ම හතකදී නිවන් දැකීමත් කර්ම රාග පවතිමත් නැහැ. සෝවාන් පුද්ගලයා සමහර අඩු කාලෙකින් අපි ඉස්සෙල්ලාක විස්තර කරා අඩු කාලෙකින් සමහර අය එහෙම වෙන්නේ ඒ කර්ම සැකසීම ටික ටික ටික ටික අඩු වෙලා යනවා. ඒකට යම් කිසි කාලයක් යනවා. මේක හැමදාම ඉතින් අපි කතා කරන ප්‍රශ්නකුත් අහලා තියෙනවා ලෝකේ වාසය කරන සියලු සත්වෝ කල්ප ගණන් තිස්සේ සංසාරයේ සැරිසරන බව අසා තියෙනවා. නමුත් හැම වසරකම ජනගහණය වැඩි වෙනවා. එසේ වන්නේ වෙනත් ලෝක ධාතුන් වල සිටින සත්වයන් මේ ලෝකෙ උපදින්න හැකි බැවින්ද එහෙමත් පුළුවන්. ඇයි ජනගහණය කියලා කියද්දී ඇයි තිරිසන් සත්තු තිරිසන්ගත වෙච්ච අය ඒ කර්ම රැස් වෙනකොට අපාවල ඉන්න අය ඒ කර්ම ඉවර වෙනකොට නැවත මනුෂ්‍ය ජීවිතවලට එන්නත් පුළුවන්. අපි කරන කුසල අකුසල ශක්තියක් ලෙසද මේ ලෝකයේ උදාහැරෙන්නේ. ඉතින් ඒක නම් අපිට කියන්න බෑ. ඒක කොහොමද උදාහැරෙන්නේ කියලා. නමුත් ඉතින් හොඳට පේනවා හොඳට හොඳට තේරෙනවා අපිට මේ මේකවා අපි තුලම මේ මොහොතේ තරහ ගත්තා නම් ඊළඟ මොහොතේ හේතු වෙලා ඒ තරහ ඇති වෙන්නේ. ඒක ශක්තියක්ද? ඒක ශක්තියක්ද? ඒක ද්‍රව්‍ය වලින් හැදිච්ච එකක්ද නෙවෙයි. ඒක ඉතින් මානසික ශක්තියක් කියලා හිතන්න කමක් නැහැ නේද? ශක්තියක් කියලා මොකක්ද ශක්තිය කියලා ගන්න කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මොකක්ද කියලා අර්ථ දක්වන්න ඕනේ. නමුත් අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා නේද? අපිට දැනෙනවා. අපිට තේරෙනවා හොඳටම මේ මේ මොහොතේ ඇති වෙන තරහ ඊළඟ මොහොතට හේතු වෙලා තරහක් ඇති වෙනවා කියලා. සැබෑවටම විඥානය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සිත. ඒකත් ආයහන ශක්ති ස්වરૂපයක්ද කියලා. ඒක තමයිම අපිටම තේරෙන්න ඕනේ මේ ඇහැට පෙනීමේ දැනීම මාත්‍රය කනේ ඇසීමේ දැනීම මාත්‍රය තමයි විඥාන කියලා කියන්නේ අනිත් ඉන්ද්‍රියන් වලත් එහෙමයි. එහෙම ගත්තොත් එහෙම ජීවි අජීවි යන වර්ගීකරණයක් මුලාවක්ද නෑ නෑ එහෙම ගත්තොත් එහෙම වෙන්න පුළුවන් එහෙම එකක් නෙවෙයි මේ ජීවි අජීවි කියන වර්ගීකරණ මුලාවක් නෙවෙයි ඒ කියන්නේ මේ හැමතැනකම තියෙන්නේ මුලාවක් කියලා කියන්නේ ඒ ජීවියා දැන් මෙහෙමයි අපිට ඒක එහෙම එකක් නෑ කියලා ගන්න බෑ නමුත් මේ තැන් දෙකේම කරන්නේ ක්‍රියාවක් ක්‍රියාවක් කියලා කියන්නේ ඒ හේතුඵල ධම අනුව සිද්ධ වෙන දෙකක් ඒ සිද්ධ වෙන ඒවා වෙනස්කම් අනුව වෙන දැන් ඇති වෙන වෙනස්කම් අනුව අපි කියනවා මේ ජීවි කොටස මේ අජීවි කොටස කියලා. හරියට බැලුවොත් එහෙම උතන හැමතැනම තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහේ ක්‍රියාකාරීත්වයන් තියෙනවා. කර්ම විපාක සම්බන්ධයෙන් පැනයක් කියලා අහනවා. ගුවන් යානයක් අඩා වැටි ඒ සිට මගින් සිදු දෙන එකවර මියාම සලකා බලනකොට ඔවුන් විවිධාත්මවලදී විවිධ අකුසල කර්ම කර ඇති පිරිසකි. සියලු දෙනා මෙම ගුවන්යානයේ නැගීමට දැනීම සකස් වීම කර්මානුරූප සිදුවන ක්‍රියාවලිය ධාමයක්ද මෙවැනි ක්‍රියා මාර බලපෑම යටතේද ස්වභාවික හේතුපාදාමට අනුව සිදුවනවාද නැත්නම් මායාවේ අධිෂ්ඨාන බලවේගයට අනුව ක්‍රියාත්මක වීමක්ද කර්ම විපාක දෙන ආකාරය සිතා ගැනීම පවා දුෂ්කරයි හරි ඉතින් ඒක දුෂ්කරයි තමයි ඒ මොකද ඒක ඒ විෂය අචින්ත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ස්වභාව ධර්මයෙන් පමණක් තනියම මේ තරම් දේවල් කරන්න පුළුවන් නේද? ඒ ස්වභාව ධර්මයේ සත්‍යය කියලා හිතලා තමයි ඔය කියන්නේ. යම් තැනක දැන් සුනාමිය ගමු ගමු සුනාමියට අහුවෙච්ච ඔක්කොම මේ කර්මයට අනුවම වුණා කියලා කියන්න බෑ. හරිද? එහෙමනම් ඕපක්කමිකා ආබාධා ආදි වශයෙන් දැන් කර්ම විපාකජා ආබාධා කියලා දේශනා කරලා තියෙන තව ක්‍රම වර්ගයකුත් තියෙනවා. ඉතින් සමහර විට අපේ වැරදි වැරදි ක්‍රියාවන් සිද්ධ කිරීම වැරදි භාවිතයන් නිසා බොහෝ අසනීප තත්ත්වයන් නැතිවීම ආහාර භාවිතය වැරදි හින්දා තියෙන ඒවා කර්මයෙන් වෙන්නේ නැහැ. අනුන්ගේ උපක්‍රම හින්දා එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ ගුවන් යානයකට නැගගෙන ඔක්කොම කර්මානුරූපව ඇවිල්ලා නැගිනවා කියලා කියන්න බෑ. එහෙම අපිට කරගෙන තියෙන යම් කිසි කුසල කර්මයක ඉතිරියක් තියෙද්දි සමහරට ජීවිත හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒවා නැවත නැවත එතකොට ඒවා විපාක විපාක දෙනවා. එහෙම ඒවා වෙන්න පුළුවන් කර්මයේ තියෙන ලක්ෂණ අනුව. ඉතින් ඒවා හරියටම අපිට දැන් අර ජනක කර්ම, උපස්තම්භ කර්ම ආදී වශයෙන් තියෙනවා ඊළඟට උපපීලක, උපඝාතක ඒවැය තියෙන අර්ථ දැක්වීම අනුව ඒ ප්‍රමාණය ගැන දැනගන්න. ඒ ප්‍රමාණය ගැන දැනගෙන තිබ්බම ඇති ඒක සම්පූර්ණ විස්තරයක් කරන්න වෙලාවක් නෙවෙයි. මේ ඊළඟට අනිත් පැත්තෙන් අපි දකින ආසන්න කර්ම, ආචින්න කර්ම, ඒ කර්ම විග්‍රහයේ තියෙන කර්ම ටික හරිම පිළිවෙලට තියෙනවා. එතකොට ඒ ටික අපි හරියට දැනගත්තාම මේ ප්‍රමාණවත් කර්මය ගැන දැනගන්න ඕන කාරණා ටික අපි වෙලාවක දේශනාවක් සම්පූර්ණයෙන් සිද්ධ කරමු කර්මයේ තියෙන විස්තර ටික. එතකොට ඇති එහෙම නැතුව අපිට මේ අදාළ නැති හිතාගන්න බැරි දේවල් වගේක් තියෙනවා. ඒව ගැන ඉතින් සිතීම අවශ්‍ය වෙන්නේ නැහැ අපිට නිවන් දකින්න. මම ඒක මග අරින්න දෙයක් නෙවෙයි බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන මේක සාමාන්‍ය චින්තනයට ගන්න බෑ කියලා. ඉතින් දැන් තේරෙනවා නම් මම අපි ඒ වෙලාවට හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒක හරීම හිතිය යුතු පැත්තක් හිතන්න ඕන දේ තමයි මේ මට එකපාරටම කියනවා මගේ මානසිකත්වය මම ඉන්නේ ඕ ලෙවල් මට්ටමට ඉගෙනගෙන මට ඒ ලෙවල් ගානක් ගෙනත් දෙනවා. එතකොට මට දෙන්න තියෙන උපදේශ ඔයාට දැන් මම කොහොමද මේ කියලා දෙන්නේ? ඔයා මේකට අවශ්‍ය කරන මේක කියලා දෙන්න මේ ගාන හදවක හැටි කියලා දෙන්න ඕනේ දැන්. එහෙනම් එයාගේ ඔයා මට කියන්නේ අවුරුදු දෙකක් ඒ ලෙවල් හදාරන්න. එතකොට ඒ ලෙවල් විභාගයට එන ගාන එතකොට ඔයාලට තේරෙන්න පටන් ගනී මේක මොකද්ද කියලා. ඒ වගේ අපි හිතන්න ඕන අපිට තේරෙන්නේ නැති කොටසක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා නම් යම් තැනක ඒක අතහැරලා යන්න කියලා. ඒ වෙලාවට අපි ඇයි එහෙම දේශනා කරලා තියෙන්නේ? ඒක එහෙනම් මං අදාළ මානසිකත්වයට ගියාම මට ඒක තේරෙවි. නේද? අදාළ මානසිකත්වයට ගියාම මට ඒක තේරෙවි. මේකත් එක්ක ගැටිලා මම ඊට මෙහා කරන්න තියෙන දේවල් මුගක් වෙලාවට අපි අයින් කරලා දානවා. ඊට මෙහා කරන්න සමහරවිට සැක උපදවා ගන්නවා මේක ක්‍රිය නැහැ කියලා සැක උපදවා ගන්නවා. එහෙම නැතුව මට මූලිකව කරන්න දේවල් ටිකක් තියෙනවා කායගත සතිය නැත්නම් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සීලය රැකලා කරන දේවල් සමාධිය රැකලා කරන දේවල් නේද දැන් අපි කිව්වා සතුට උපදවා ගැනීම පිළිබඳ වංකුවක් ක්‍රම හතක් කියලා විසුද්ධි හත ඒවා අත්හදා බලමින් ඉස්සරහට යන්න ඉස්සරහට යනකොට අපිට Tamanට මේවා තේරුම් ගන්න පුළුවන්කම ඇති වේවි හරි ඊළඟට අවසාන මුල තිබ්බ අන්තිම ප්‍රශ්නේ අපි ඉවර කරමු මම හිතන්නේ සම්බුද්ධ ශාසනය සිංහල ජාතියත් රැක ගැනීම සඳහා පවතින වැඩපිළිවෙල මොකද්ද? අපිට දායක වෙන්න පුළුවන් කොහොමද කියලා සම්බුද්ධ ශාසනය රැක ගැනීම සඳහා අපි මේ යනකොට ලොකු වැඩපිළිවෙලක් අරන් අරලා තිනවා අවුරුදු ගාණක් තිස්සේ අපිට කරන්න පුළුවන් උප්පරිම ශක්තියෙන්. ඒ කියන්නේ ධර්මය දේශනා කිරීම ඒක ඉතින් මට කරන්න පුළුවන් උපරිම වශයෙන් මම ඒක කරමින් ඉන්නවා කරනවා. ඒකට දායක වෙන්න පුළුවන් විදිහට අත්‍තරම ගොඩක් කට්ටිය දායක වෙනවා ධර්ම දේශනා සංවිධානය කරනවා. දැන් මේ සැරේමනත් ඔය ධර්ම දේශනා සංවිධානය කිරීම සහ පුළුවන් විදිහට අනිත් අයට මේක කියනවා. ඉතින් ඔක්කොමලා ලොකු දායකත්වයක් ඒ පැත්තෙන් අරගෙන යනවා. ඊළඟට නමුත් ඒකේ තියෙන ඉදිරි පැවැත්මට අනිත් අයට මේක යන්න ඇති වෙන බාධා වෙන්න පුළුවන් ධර්ම විකෘති කිරීම තියෙනවා ඒවා. ඊළඟට ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ අපේ ජාතියක් වශයෙන්. එතකොට මොකක්ද වැඩපිළිවෙල කියලා අහපුවාම මට කියන්න තියෙන්නේ මේ වෙනකොට ලොකු අනතුරක තියෙනවා මම ඔක ඔයිට කලින් කියලා දෙනවා කියපු ටික මම ආයෙ කියන්නම්. ඊටාම ලොකු අනතුරක තියෙනවා සාසනය. ඒව හරීම කූට උපක්‍රම යොදමින් එක එක එක එක ආකාරයේ වැඩපිළිවෙළවල් මේක බෙදීම ඇතිකරනද සහ ඊටා ඊටාත්ම මේ දැන් සමහර දේවල් මේ වෙනකන් මේ වෙනකම් යම් යම් තැන්වල සිද්ධ වෙච්ච සමහර දේවල් තදින් ඉස්මතු කරලා පෙන්නලා දේශපාලන වශයෙන් පිළිගැනීම් ඒ වගේ හරීම දැනට වසර ගාණක් තිස්සේ තියෙන ශාසනය විනාශ කරන්න කරන ක්‍රමවේදවල ඉහළම තැනකට දැන් ඇවිල්ලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම ගත්තොත් ජාතික ඊළඟට මෙතන අහලා තියෙනවා ජාතිය රැක ගැනීම කියලත්. ඉතින් ඒක හින්දා තමයි ජාතිය රැක ගන්න වෙන්නේ. නමුත් අපිට තියෙන ලොකුම කනගාටුව තමයි ලංකාවේ වැඩි පිරිසක් හොඳ හොඳ වශයෙන් යහපත් වශයෙන් ජීවත් වෙන වැඩි පිරිසක් ඉන්නවා. එතකොට මේකට අපි හැම වෙලෙම කියන්නේ මේකේ ත්‍ස්තවාදයක් තියෙනවා. ඒ ත්‍ස්තවාදය සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැමෝම අතර තියෙන ඉතාම සුළු පිරිසක් අතර තියෙන ඉතාමත්ම අන් අයව යට කරගෙන හිර කරගෙන ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් මේකට අපිට එකතු වෙලා කළ යුතු තියෙන කල්‍යාණ සංගමයක් විදිහට මම හැමදාම කියන්නේ අපි ඒ ඒ විද්වත් පිරිස් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා මේ වෙනකොට ඒ ඒ ඒ ඒ කොටස් ගැන ඒ කොටස් ගැන කියලා කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ ශාස්ත්‍රයන් තියෙනවානේ සෞඛ්‍ය ශාස්ත්‍රය දේශීය කෘෂි කර්මාන්තය නැත්නම් දේශීය අනිකුත් කර්මාන්තයන් විදේශීය ප්‍රතිපත්ති ආරක්ෂක ප්‍රතිපත්තිය ළමයි ගැන මේ වගේ එක එක තියෙනවා ඒ ඒ දේවල් වලට ප්‍රවීණයන් සහ මේ වෙනකොට තියෙන ගැටලු හඳුනා ගනිමින් ඒ හැම ශාස්ත්‍රයකින්ම සිද්ධ වෙන දේ ඇත්තටම රටේ රටේ ඉලක්කගත දියුණුවකට මේ හැම ශාස්ත්‍රයක්ම සකස් කරන්න ඕනේ. මේකේ උදාහරණයක් දැන් විග්‍රහාධිපතිගේ විග්‍රහය අනුව රටේ ආදායම බිලියන 5යි. දෛනික ආදායම. වියදම බිලියන 7යි. එතකොට හොරකම ආදායමෙන් 4න් 1යි. හරිද? එතකොට ඒ කියන්නේ ලංකාවේ සිදු වෙන හොරකම් ගත්තොත් ආදායමෙන් හතරෙන් එකක් හොරකම් කරනවා. එතකොට අධ්‍යාත්මිකව කියලා ගැහුවොත් නැත්නම් යහපත් මිනිස්සු පරිපාලනයට ආවොත් නැත්නම් ඉන්න මිනිස්සුන්ව පුහුණු කරොත් ඒක කරන වැඩපිළිවෙල ලංකාවේ කොහෙවත්වත් නැහැ. මම එක පැත්තක් මේ කියන්නේ. ඒක කරන වැඩපිළිවෙලකට අවශ්‍යතාවයකුත් නැහැ. නායකත්වයන් සහ ඉදිරියට එන්න ඉන්න නායකත්වයන්වත් මේක කතා කරන්නේ නැහැ. අපි කොහොමද හොරකම් නැති වෙන මානසිකත්වයක් හදන්නේ? නේද? හොරකම් කරන්න බය මානසිකත්වයක් හදන්න ඕන තරම් පුළුවන්. හදන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියෙනවා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම වෝක් ජුවලස් කොල්ලු පිටියේ තියෙන සාකාවේ එතන තියෙනවා ගියාම නිකන් විවේකීව ඉන්න එක කොරිඩෝවක් තියෙනවා. එතන විවේකීව ඉන්නත් පුළුවන් යන්නේ නැහැට පේන්න. එතන පන්සිල් වල ආදීනව ගහලා තියෙනවා. බොහොම ලස්සනට සිල් කැඩීමෙන් වෙන විපාක ටික. බටහිර මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ගහලා තිනවා බටහිර ජාතිකයන් පවා මෙතෙන්ට ගියාම සමහර අය ටෙලිෆෝන් එකෙන් මගෙන් ෆොටෝ එකක් අරගෙන යනවා. එතන කවුරුත් යන්න කැමති තැනක් ඒ සකස් කරලා තියෙන තැන. ඉතින් එහෙම ඒවා පේන්න නෑ ලංකාවේ. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් මේවා කරන්න ඕන දේවල්. රාජ්‍ය අනුග්‍රහයෙන් මානසිකත්වය වර්ධනය කරන්න ඕන හැම ක්ෂේත්‍රයකම. හිතන්න බලන්න ලංකාවේ ඒ වගේ தත්වයන් කරලා 100ට යම්කිසි ප්‍රමාණයක් ඒක 150ට වැඩි කරන්න ලේසියෙන්ම පුළුවන් මොකද ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ යමක් ලංකාවේ විශේෂයෙන් අපේ සංවේදී මිනිස්සු ඉන්නවා සහ ධර්මය පිළිබඳව අපාය පිළිබඳව අමුතුවෙන් කියලා දෙන්න ඕන කට්ටියක් නෙවෙයි ඉන්නේ. ඒක දන්නවා. ඒක ප්‍රබල කරවන්නයි ඕන. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෝ නෙවෙයි ඉන්නේ. නමුත් තියෙන්නේ අකුසල් වැඩිකමයි තියෙන්නේ. ඒතර ඒක දැනගෙන කුසල් වර්ධනය කරන වැඩපිළිවෙලක් නිබඳව ඇහෙන්න ඒක මේ මේ සාම්ප්‍රදායික විදිහට ගාතාවක් කියලා බණ කියන එකක්ම වෙන්න ඕනේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. හිත ශක්තිමත් කරන වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. එහෙම එකක් මෑත කාලේන කොහෙවත්වත් කොතනවත්වත් ලංකාවේ නායකයෙකුට ඒ වගේ වෙයි අවශ්‍යතාවයක් තියෙන නායකයෝ බිහිුන්නේ නැහැ. මොකද බෞද්ධ නායකයෝ නැහැ. මම එහෙම කියනවා. නායකයෝ නියම බෞද්ධයෝ නෙවෙයි. එයාලා ඇවිල්ලා නිකන් ඔය එක එක නායකයෙක් ඔන්න ඔය ගිහිල්ලා අර ධර්මයේ විකෘති කරන ප්‍රබලව රටට හානියක්ම කරන තැනක ගිහිල්ලා läගලා හිටියා. මං ගිහිල්ලා කෙලින්ම ඇහුවා මට හම්බෙච්චලක් ඇයි ගියේ? මොකටද ගියේ? හා කියන්න මොකටද ගියේ? කියලා. ඒක යෑම ඔබතුමාට ලොකු හානියක් වෙන දෙයක් කියලා අහපුවාම කිව්වේ. ආම්ද්‍රුනේ ඉතින් මේ හාඳුනනවා කෙනෙක් ගාව යන්න එපා. හරි හාඳුනනවා කෙනෙක් ගාව යන්න එපා. එතකොට මේ ඒ කියන්නේ ඒ කතාවත් එක්ක එතන මේ මම ඊට පස්සේ නෑ මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම වෙලා තියෙනවා දන්නවද? මේ එහෙමද? ලංකාවේ නේ ඉන්නේ එතකොට මේ. හරි? ඉතින් කොහොමද මේක කරන්නේ? නේද? එතකොට කවුරු ආවත් මෙයාට අනුග්‍රහය, තදබල අනුග්‍රහය දක්වන. ඉතින් මේක එන්න ඕන එහෙමනම් නිවැරදි ධර්මය මේ භාවිත ඒ කියන්නේ දන්නේ නැහැ. දන්නේ නැතිකම තිනා එහෙමද කියලා අහනවා. මේ පොඩි උන් පවා දන්නවා මේ කතන්දරය. එතකොට ඒ කියන්නේ ඊටාම තදින් විකෘති කරන. එහෙමනම් ධර්මය ගැන අවබෝධයක් තියෙන ධර්මය තුලින් මනුස්ස හිතක් පෝෂණය කරන්න පුළුවන් කියලා දන්න. ඒකට ක්‍රමවේද සකස් කරන බුද්ධ ධර්මයට මූලිකත්වය දෙනවා කියන්නේ මොකද්ද? එහෙම එකක් බුදු ධර්මයට මූලිකත්වය දෙන්නේ පන්සල් රකින්න එකද? හාමුදුරුවෝ රක්ෂණය කරන එකද? නේද? එතකොට මේ ප්‍රධාන දේ අතහැරලා තියෙනවා. මේ ප්‍රධාන දේ ඇති කරවුවොත් රටේ ඒ සඳහා මඟ පෙන්වීමක් කරොත් අර හොරකම් කරන එකෙන් හතර එකක් කියන්නේ එතකොට එකයි කාලා. එහෙනම් අර ગેප් එක එකයි කාලෙකින් අඩු කරගන්න හැකියි. හරි? දැන් ඉතුරු වෙන්නේ 75 තව ඕන වෙන්නේ. කොහෙද මේ 75 හොයන්න? මම කියන්නේ සම කරන්න පුළුවන් කියන එක මේ කියන්නේ. නාස්තිය කියන එක ලංකාවේ බොහෝමයක්. අපි කන බත් පිඟාන ඉතුරු කරන බත් ටික ඉතුරු කරලා විසිකිරීම පවා නාස්ති කිරීම. ඒ කියන්නේ නිෂ්පාදනය නාස්ති කිරීම. ඒක පොඩි දෙයක්. නමුත් ඇත්තටම අපේ මිනිසුන්ට මෙන්න මෙහෙම කිව්වොත් කවුරු හරි නායකයෙක්, පිහින නායකයෙක් මෙන්න මෙහෙම කියනවා. හරි. අපි රටේ ණය සමතුලිත කරමු. අපි එකතු වෙලා. හරි. ඒ කියන්නේ දෛනික ආදායම් වියදම සම කරමු. මේ සඳහා මම කියනවා දැන් මේ නායකයා කියන මහානායකයෙක් කියනවා මට ගිහිගෙන කෙනෙක් කියනවා මම කිසිම අලුත් වාහනයක් ගන්න නැහැ. මම කිසිම අලුත් වාහනයක් ගන්න නැහැ. අපි රටට වාහනය ගෙන්නන එක නවත්තමු. තියෙන ටික ෂෙයා කරගෙන ඉමු. ටික කාලයක් යනකම් මේක ගොඩ ගන්නකම්. හරි? ඒක අපේ පටන් ගත්ත තැන ඉඳන් ඉන්නවා. හරි. අපි අපේ සෞඛ්‍යයටත් හොඳින් ඉඳා හැම බ්‍රහස්පතින්ද දවසකම නැත්නම් සිකුරාදා දවසකම රැහැ වෙලා නොගයිමු. පිකුරාදා බත් බද්ද බදු නෙවෙයි. <laughs> එහෙමනේ කරන්නේ. එහෙම එකක් නෙවෙයි. එක එක දවසක් ඔක්කොම මමත් ඇතුළුව අපි ඔක්කොම එක වේලක් නොකා ඉඳලා එදා දවසේ ඒ යන විදව මේ මම අහලා තියෙනවා ඔක නිකන් මේ සමහර සභාවලින් පුළුවන් අයට මේක කරන්න පුළුවන් අපිට මේ පුංචි ළමයට මේක කරන්න කියලා නෙවෙයි මම කියන්නේ හරි ඊළඟට අපි වතුර බෝතලයක් පවා නේද ගන්න එක වතුර ටිකක් පුරවගෙන යන්න පුරුදු වෙමු නාස්ති කරන ගොඩ දේවල් තියෙනවා හැබැයි මේක මුල මැද අග පෙළගස්සන්න ඕනේ. ඒක මැදට විතරක් කියලා මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ රටේ ප්‍රශ්නේ ඔක්කොම තියෙන්නේ කොතෙන්ද? මැද විතරයි. යට ඉන්න අය ගත්තාම ඒ කට්ටියට මේ පිළිබඳ දැනුවත්කමක් නැහැ. එයාලා ගොවිතැන් කරනවා සමහරවිට සමහර අය ඔක්කොම නෙවෙයි. ගොවිතැන් කරලා එයාලට කණ්ඩ විතරක් වෙනම ටිකක් හදාගන්නවා. එහෙමයි ඉන්නවා ලංකාවේ. වසවිස නැතුව වෙනම හදාගන්නවා. ඒක දන්න හින්දා කතන්දරේ. එතකොට යට මට්ටමෙත් හුඟක් වෙලාවට නාස්තිය වැඩි, දූෂණ වැඩි ඒවා. එතකොට මේවා සකස් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. උඩ මට්ටමට මේවා සකස් කරුවොත් හරි අලාභ වැඩි. අර ඔක්කොම දන්නවා. දැනගෙන සාද්ද නැතු වෙනවා. මැද මට්ටමට තමයි මේ මේ ප්‍රෙෂර් එක දාන්න උවමනා වෙලා තියෙන්නේ. ප්‍රෙෂර් එකෙන් ඉන්නෙත් ඒ කට්ටියමයි. ඉතින් මේක එහෙම නෙවෙයි. උඩ ඉඳන් පල්ලෙහාට එන්නත් ඕන. පල්ලෙහා ඉඳන් උඩට යන්නත් ඕන. එහෙම එකම සංකල්පයක් සකස් කරන්න පුළුවන් සංවේදී නායකයෝ රටේ බිහි වෙන්න ඕනේ. එකම සංකල්පයක් හදන්න පුළුවන්. ඒක ජාතික වශයෙන් ඒක ජාතික ප්‍රතිපත්තියක් වෙන්න ඕනේ. හරි. රටේ තියෙන කැබිනට් එකයි නැත්නම් විධායකයයි ව්‍යවස්ථාදායකයයි අතර ගැටලුව ඇති වෙනකොට ඒ ගැටලු निराකරණය කරගෙන සෞම්‍ය යන්න තියෙන තැන තමයි අධිකරණය කියලා කියන්නේ. දැන් මොකද කරේ? අර හින්ද මේකට ගෙලින්ම අනිත් පටන් ගත්ත එක ගියාඬුවලත් උනා මේ ආඬුවෙත් වෙනවා. හරිද? ඉතින් ඕක තියනට වැඩිය හොඳයි. අර කෙම කීප දෙනෙක් කෙලින්ම මේකට දාගෙන ඉන්න එක. හරිද? දැන් ඒ ඒ Tamanට ඕන ඕන විදිහ දැන් මේ විදුලි බලය මිලදී ගන්නකොට මේ අමතිට කැමති විදිහට ගන්න පුළුවන් විදිහට මේ ප්‍රතිපත්ති සකස් කරගන්නවා. මේ හදිස්සියෙම ඉතින් ඒවට ඉඩ තියෙනවා අපේ රටේ. ඒවා තීර ඒ තීරකයා ඇමති. හරිද? ඒ වගේ දේවල් සිද්ධ නොවන විදිහට උඩ ඉන්න මිනිහට විශේෂයෙන්ම උඩ ඉන්න මිනිහට ලොකු මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. එහෙම මිනිහෙක් රටට බිහි වෙන්න ඕනේ. එහෙම මිනිහෙක් බිහි වෙන්න මේ හැම ශේත්‍රයකම අපි තදබල බලපෑමක් කරන්න කල්යනා මිත්‍ර සංගමයේ විතර මෙන්න මේ ටික මේ ශේත්‍රෙ වෙන්න ඕන මේ ටික වෙන්න ඕන මේ ටික වෙන්න ඕන මේ ටික වෙන්න ඕන මේ ටික වෙන්න ඕන ඒ බලපෑම කරන්න අපි අවශ්‍ය කරන පිඹුරුපත් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ බලපෑම කරද්දී අපිට කරන්න තියෙන්නේ හැම පැත්තකින්ම මේක નિවරදිව අපි එළියට දෙන්නම් තව ටික දවසකින්ම දුන්නාට පස්සේ කෑ ගහන එකයි තියෙන්නේ. මෙන්න වැඩේ තියෙනවා. මේක කරා නම් හරි මේක කරා නම් හරි. ඕන කෙනෙකුට කට ඇරලා කියන්න පුළුවන් මේ ශේෂ්ත්‍රය මෙහෙම වුණා නම් හරි ඒක මේ පොඩි එක්කටත් තේරෙන දැන් අපි බණ කෙනෙකුට කියන්නේ නේද ආය ඕකට මේ වෙනමම ආ පරිච්ඡේදය ඊ පරිච්ඡේදය අර පරිච්ඡේදය එහෙම කිව්වේ මේ ලකුවට හදන්න ඕන එකක් නෑ එතන එකම දෙයයි දැනට තියෙන නීති ටික හරියට ක්‍රියාත්මක වෙනවා නම් ඒක කරන්න බල කරන්න ඕනේ. ඒතර බොහොම පොඩි දේවල් ටිකක් ඒ ඒ ක්ෂේත්‍රවල මේකට එකතු කරන් තියෙන පොඩි දේවල් ටිකක් විතරයි. ඒකත් එක්ක සදාචාරාත්මකව යම්කිසි කෙනෙක්ගේ දැඩි බලපෑමක් තියෙනවා. දැන් ඔය පාර්ලිමේන්තුවේ ඔය සිද්ධ වෙන මහා අගදී මහා රණ්ඩු මල විකාර වෙනකොට ඔතන ඉන්නවනේ මහා මිනිස්සු දෙන්නේ තුන්දෙනේ. එක්කෙනෙක් ජනාධිපති කෙනෙක් අගමැති මේ මිනිස්සු කෑ ගහලා මෙන්න හොරෝ වට්ටක්කයෝ අරහෙන් පැන්නෝ මෙහෙන් පැන්නෝ කියලා කෑ ගහන එක නෙවෙයි කරන්න ඕන. ඒ මිනිස්සු කරන්න අම්මා තාත්තා වගේ මොකද කරන්න ඕන? අර කට්ටියට නේද කැබිනට් මණ්ඩලයක් ඉන්න ඕන අම්මා තාත්තා වගේ අර කට්ටියට උපදෙස් දෙන්නයි නේද? දැන් අපි හිතන්නේ ළමයි ටිකක් රණ්ඩු වෙනවා නම් දෙමාපිය මොකද කරන්නේ? සාධාරණ, ඉතා සාධාරණ කතාව. මේක අඩිය හොල්ලලා කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ ඇතුලේ. හරිද? අන්න එහෙම නායකත්වයන් බිහි කරගන්න ඕනේ. එතකොට මේ නායකත්වයන්ට පුළුවන් ඔය ඔය රණ්ඩු වෙනකොට නේද? ඒ ප්‍රශ්නේ විසඳ මේක එහෙම නෑ. එක පැත්තකින් රණ්ඩු වෙනකොට අනිත් පැත්තේ මේකේ කිසියම් දෙයක් සම්මත කරන්නේ ලස්සනට සිහියෙන් සම්මත කරන එකදු කාරණාවක්වත් නැහැ. සිහියෙන් සම්මත කරන්නේ පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැනක්. නීති හදන තැන සිහිය තියෙන්න ඕනේ. නේද? සිහිය නැති තැනක් කොහෙද නීති හදන්නේ? සිහිය තියෙන්නේ කොහෙද? අකුසල් පුරවගෙන නීති හදන්නේ. මෙහෙන් කෑ ගහනවා අරහෙන් කෑ ගහනවා හරුප කියනවා නේද? ඉතින් මෙහෙම තැනක් යටතේ අපි ඔක්කොම ජීවත් වෙන්නේ මහා පුදුම අසරණකම තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ. ඒ අසරණකම තමයි මේ කට්ටියගේ විනයක් නැතිකම. ඒකින්ද අන්න ඒ වගේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළට යන්න ඕනේ සහ එවැනි නායකයෝ බිහි කරන්න නම් මේ ප්‍රතිපත්ති මාලාව අරගන්න මිනිස්සු විසින් බල කරන්න ඕන හැම පැත්තකින්ම අපිට මෙන්න මේ වගේ පිරිසක් ඕනේ. අපිට අපිට මේ වගේ නැති අය එපා. ඒක තමයි බලක ඒකට ඒකටයි මම කියන්නේ කල්යාණ මිත්‍ර සංගමයක් විදිහට පුළුවන් තරම් එකමුතු වෙන්න එකමුතු වෙලා මේ සඳහා යන්න ඕනේ. මේක කරන්න බැරි නෑ. මේක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි අපි මේ කරන්න පුළුවන් හැටියට උත්සාහය ගන්නවා. 151ක් මෝඩේ වුණා. අපි ඉතින් පැත්තටලා ඉමු මොකද කරන්නේ කර්මය. ඒක කර්මය ඒකට. නේද? ඒක මොකද මේක තේරෙන්නෙම නැත්නම් 160කට 55කට 51කට හරි තේරෙන්නේ නැත්නම් ඉතිරි 49 දඟලුවට වැඩ. හැබැයි 49ට යම් බලපෑමක් කරන්න පුළුවන්. එහෙම වුණොත් ඉක්මනට වර්ධනය කරගන්න ඕන තව දෙකක් විතර. නේද? පහක් හයක්වත් වර්ධනය කරගන්න ඕනේ. මං කියන්නේ මේක මේ ආසන්න මැතිවරණ අරමුණු කරගෙන ඒක අරමුණු වේවි ඒක විතරක් නෙවෙයි. එතනින් නවතින්නේ නැතුව නේද? අපි මේ පටන් ගත්ත ගමන අපි පටන් ගත්ත ගිය අවුරුද්ද විතරනේ මේක ගිය අවුරුද්ද මුල විතර වගේ. ඉතින් අපි වරක් වේද කරන්න දෙයක් නැහැ නේද? නමුත් මේ ගමන නවත්තන්නේ මම. මේක කොහෙවත් දේශපාලන පක්ෂයකට පාටකට පුද්ගලයකට කොහොමවත් ගන්නෑ. මේ ප්‍රතිපත්තිය අරගෙන ඉස්සරහට යන්නේ ඒක සඳහා අපිට හැකි පමණින් අපි මේක උස්සගෙන යන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් ඒක තමයි වැඩ පිටුවේ මේක මෙහෙම වෙන්නම ඕනේ. ධර්මානුකූල අතුලාන්ත හැඟීම් උපද්දවන්නේ නැතුව නම් මේ කියන්නේ ඔක්කොමලා නිවන් දක්වන්න කියන එක සෝවන් කරවන්නවත් නෙවෙයි. යම් ප්‍රමාණයක manussකම් ටික ඇති කරවන්න පුළුවන් නම් එතෙන් දෙන්න ධර්මයෙන් කරන පළවෙනි දේ තමයි තිරිසංගති අතහැර manussකම් ඇති කිරීම. අන්නේ manussකම් ටික තිරිසංගතේ අතහැර manussකම් ටික ඇති වෙනවා නම් අනුන්ගේ දුකේදී රිදෙනවා නම් හරිද? අඩුම තරමේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. බැරි වෙන්නේ නැහැ. ඒකද manussකම් ටික ඇති කරගන්න අපි ලොකු උත්සාහයක් දරමු. ඒකට බල කරමු manussකම් manussකම් ටික ඇති කරලා දෙන්න කියලා. ඉතින් අපි ලොකු වැඩ පිළිවෙලක ඉන්නවා ඒ වැඩේ කරන්න. අමනුෂ්‍යයන්ගේ දේශය. දේශය නෙවෙයි දේශය. නේද? බිහි වෙමින් තියෙන්නේ. ඒකින්ද බලන්න. ඉතින් කාටත් මම හිතන්නේ පැහැදිලි ඇති කරන්න ඕන දේ. හොඳයි. මෙහි ඉඳන් කළ යුතු දේ අහනවා. මේ ඉතින් කළ යුතු දේ ඉතින් දායක විය හැකි ආකාර අපි කල්යාණ මිත්‍ර සංගමයට බැඳීමයි කරන්න ඕනේ. පුළුවන් තරම් මම හිතන්නේ දැන් අපි එදා අපිට ධර්ම දේශනාව ගැනයි වැඩිපුර අරමුණ තිබුණේ. ඒ වෙලාවේ අපි මම හිතන්නේ හැම කෙනෙක්ගේම දායකත්වය ඉතාම ප්‍රබලව කවුරු හරි පොඩි දෙයක් හරි කරා නම් ඒ හැමදේම මේක සාර්ථක කරගන්න හේතු වුණා. ඉතින් ඒකින්ද අපි දැන් මම හිතන්නේ Facebook කරහා අනිකුත් මාධ්‍ය හරහා මේ බැඳෙන්න කල්යනා සංගමයට බැඳෙන්න කියන පණිවිඩය යවන්නයි අපි කල්පනා කරගෙන ඉන්නේ. මොකද එදා අපිට මේ පිළිබඳ මතක් කිරීමක්වත් කරන්න තරම් අවශ්‍යතාවයක් ආවේ නැහැ. මම බැඳෙන්න කියලා කිව්වා. නමුත් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය අපිට දෙන්න තරම් මේ වෙලාවක් තිබුණෙත් නැහැ. හැකියාවක් තිබුණෙත් නැත. අපි හිතුවේ අත්‍තරම ඔෆිස් එකක් වගේ තියලා මොකක් හරි එහෙම වැඩ පිළිවෙලක් කරන්න. මේ ඒක ඉදිරියේදී අපිට කරගන්න පුළුවන්. වැඩි දෙනෙකුට මේ පණිවිඩය දෙන්න ඕන. වැඩි දෙනෙක්ව දැනුවත් කරන්න. ලංකාවේ ඉන්න අය දැනුවත් කරන්න මේකයි කරෙන්න ඕනේ කියලා ගිහිල්ලා හොයලා බලන්න කියන්නේ මොනවද ඒ කරන්න කියලා විවෘතව මේ සම්බන්ධ වෙන්න කියන්න සම්බන්ධ වෙලා එකමුතු වෙන්න කියන්න දැන් ඔය තියෙන කෝලම් ටික අතාරින්න මිනිසුන්ට බල කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. ඊළඟට දැන් අපිට තියෙන ඊළඟ කාරණාව කෙටියෙන් මම මතක් කරන්නම් මේ කල්නොත් කිව්වේ එකයි මම හිතන්නේ අපි ඉතා පරිපූර්ණ පින්කමක් කරා කියලා. ඒකේ වචනේ පාවිච්චි කරලා කිසිම ගැටලුවක් නැහැ පරිපූර්ණ පින්කමක් කරා කියලා. මොකද ඒකේ කිසිම අඩුවක් කොතනකවත් නැහැ. ඒ ගැන මම ඉන්නේ පුදුමාකාර සන්තෝෂයකින් මේ අයට දැනුවත් කරන්නත් ඕන මම හිතන්නේ මේක හේතුවක් වෙනවා දැන් හෝරා හතේ ධර්ම දේශනාව කියන එක යනවා හැමතැනම මේ වෙනකොට මේක හේතු වෙලාම අගෝස්තු 24 පර්ත් වල හෝරා හතේ බණක් කියනවා දැන් හෝරා හතේ බණ තමයි ඔන්න පටන් ගත්ත මෙල්බන් වලින් ආරම්භ කරපු හෝරා හතේ බණ ඒක එක මම හිතන්නේ අපි දාපු එක වෙන්න ඇති කල්යාණ මිත්‍ර සංගමේ ලංකාවේ සාකාවෙන් දාපු එක තිබේ හෝරා හතේ බණ කියලා හොරන්නේ. එහෙම වැරදීමක් වෙලා තිබා පස්සේ දැක්කේ ඒක. ඒක බලන්නද මේ මොකද්ද කියලා සමහර කට්ටිය. ඊළඟට ඉතාලියෙන් ඉල්ලලා තියෙනවා මේ ඊයේ අද වෙනකොට ඉතාලියෙන් ඉල්ලලා තියෙන එකක් ඕනේ කියලා. ඊළඟට සිඩ්නි වලින් කියලා තියෙනවා. ඉතින් ඔය මේක පොඩ්ඩක් ව්‍යාප්ත වේවි. ඒක ඇත්තටම කරන්න පුළුවන් එක මොකද දවස් තුනක කාලයක් මට යන්නේ මෙහෙට වගේ සතියක්වත් මං ඉන්නේ නැහැ කොහෙට හරි ගියොත් එහෙම. ඒක අපිට ලොකු පිනක් වෙනවා මේක සමාජගත කරන්න. මොකද ලංකාවේ කරන දේවල් වලට වැඩිය පිටරටක අපි මේ වගේ දෙයක් කරපුවා මේක ලෝකේ ව්‍යාප්ත වෙනවා වැඩි. ඒකින්ද අපි කරපු පින්කම මහානීය පින්කමක්. ඒක මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ. ඒක ඊටා විශාල පින්කමක්. ඔක්කොම ලොකු දායකත්වයක් දරුවා මම දැක්ක හැම පැත්තකින්ම අපේ සභාපතිතුමත් මට කිව්වේ අනිත් අයත් කිව්වේ මේ හුඟක් අය අඩුම ගානේ වැඩි මුදලක්වත් එකතු කරන්න උනේ නැහැ හැමදේම බාරගත්ත බාර අරගෙන එකවරන කටයුතු කරා කියලා මම අරහෙන් මේ වාහනේ මං මෙතෙන්ට එන්න කොටත් මම දැක්ක අපේ දරුවෝ මේ වැස්සේ තෙමීගෙන ලොකු කැපකිරීමක් කරා වැස්සේ තෙමීගෙන වාහන ටික මං හිතන්නේ ඒ වෙලාවේ එකතු වෙච්ච වාහන ටික හරියට සංවිධානය නැකරුවා නම් බණ කියන්න වෙන්නේ නැහැ. මේක මහා ගිනි විජ්ජුම්බරයක් වෙනවා. ඇයි මේ වැස්සේ නේද වැස්ස නැති වෙලාවක නම් කතා කරලා හරි මොකක් හරි කියන්නේ. සීතලේ වැස්සේ ඉතින් මට මහ පුදුමයක් ඒක ඇත්තටම මේක ආපහු යන වෙලාවෙත් එහෙමයි ඒ අතරේ මම දන්නේ මම දන්නෙත් නෑ යනකොටත් මොනවද කෑම වර්ගයක් දුන්නලු මේ ඒක ඒ සැලකීම් සංවිධානය ඒ අවස්ථානුකූලව ස්ථානෝචිතව කටයුතු කරපු ආකාරය හැමෝගෙම දායකත්වය හැමෝගෙම දායකත්වය හේතුවෙන් තමයි හුඟක් අය මම දැක්කා වතුර බෝතලයක්වත් ගන්න නැතුව මේ ශාලාවේ හිටපු අය මම දැක්කා පැය 7ම හිටියා. වතුර බෝතලයක්වත් ගත්තේ නැත් ගන්නේ නැතුව පවා බණ ඇහුවා. නැගිටින්නෙම නැතුව හිටියා සමහර අය. ඉතින් මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල අනාගතයේදී තියේවි. අනාගතයේ තියේවි. වෙනමම කියන්න කියන්න බැරි තරමටම එකම දෙයයි තියෙන ලොකුම පින තමයි ඒ මොහොතේ නම් මේ මොහොත දක්වා මගේ ඇතුලේ තියෙන සන්තෝෂයම ඇති මේ ඒක ඒ පින මේ අයට එහෙම කිව්වොත් මට ලේසි සන්තෝෂයට පින කියන්නේ පිනායම කියන එක මේක ඉවර වෙච්ච වෙලාවෙ ඉඳන් මගේ තුල ජනිත වෙලා තියෙන සතුටම ඇති මේ අයට ඇත්තටම ධර්මාබෝධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ පින් අනුමෝදනා කරනවා. ඉතින් ඒක එක ආයය කියන්න ඕනේ. ඉතින් අපි විශේෂයෙන්ම නායක හඳුරන්ගේ අනුග්‍රහය දැක්වීම ඊටම ආගේකට සලකනවා. අද වෙනකොටත් මම ආපු දවසේ ඉඳලා ඇත්තටම කවදාකවත් නායක හඳුරු මගේ හිතක් රිදෙන්න වචන මාත්‍රයක්වත් බැලීම් මාත්‍රයක්වත් නැහැ කියලා මම බය නැතු කියන්නේ. ඒ කියන්නේ අර හරහට බලලවත් නැහැ. <laughs> නිකන් නුරුස්සන විදිහකින් බලලවක්වත් නැහැ. ඒක මට මෙතෙන්ට ආවම කිසිම අපහසුතාවක් දැනෙන්නේ නැහැ. මගේ තැනක් වගේ මට හිතේ හැකි කිසිම අවුලක් නැහැ. ඉතින් ඒක ලොකුම ලොකුම දෙයක් උන්වහන්සේගෙන් ලැබෙන ලොකුම අනුග්‍රහය. ඉතින් අනිත් අයටත් එහෙමයි. ඒකද මම හිතන්නේ අපි දෙකොල්ල අතර ලොකු ගැළපීමක් තියෙනවා. ඉතින් ඉතින් අපි මූලිකව නායක හාමුදුරුවෝ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය අනුමೋದනා කරමු. උන්වහන්සේලා බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා. ඒ වගේම තමයි දායක සභාව සහ විශේෂයෙන් අපේ කල්යාණ මිත්‍ර සංගමේ සහ චිත්තවිසුද්ධි පදනමේ ඒ සමාජික සමාජිකාවන් සභාපතිතුමා ලේකම්තුමා ඇතුළේ ප්‍රධාන සංවිධායකතුමා ඇතුළේ ඒ ඒ සියලු පිරිස එකහා සමානව ඒ ප්‍රාදේශීය වශයෙන් වැඩි දෙනෙක් ප්‍රාදේශීය වශයෙන් කටයුතු කරපු අය මම හිතන්නේ දවස් ගාණක් මේ සඳහා විශාල කැපකිරීමක් කරා ඒ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු තාම හිතන් ඉන්නේ කොහෙටද මෙහෙ කොහෙන්ද මෙහෙට ගොක්කොල කියලා. අපේ ගෙදර අපේ ගෙදර අයත් අහනවා ඔහේ පොල් ගස් තියනවද? <laughs> කොහෙන්ද ගොක්කොල කියලා මේ ඉතින් ඒක හරීම ලස්සනට හැමදේම වෙලා තිබ්බා. ඒ ධර්ම ගෞරවය ඇතුව ආරම්භ කරන තැන එහෙම වුණාම අනිත් අයට කොහොමද ඒක කරන්න වෙනවා. දැන් පර්ත් වලින් ඉක්මනට ඉල්ලුවේ මෙහි වීඩියෝ එක. <laughs> ඒක බලා ගන්න හෙට. එතකොට ඒකින්ද ඒක ඒ සඳහා හැම පැත්තකින්ම දායක වෙච්ච හැම කෙනෙක්ම ලොකු පිනක් කරගත්තා. ඒ වගේම කට්ටිය ඒක රාශී කරන්න, ඊළඟ සංග්‍රහ කරන්න. ඉතින් ආය ආය මටත් මේක කියන්න ගත්තොත් ඉවරක් වෙන්නේ නැහැ. ඒකින්ද මේ ඒ හැම දිනාටම අපි එක විටම පුණ්‍ය අනුමෝදනා කරමු. මම හිතන්නේ අද වෙනකොටත් අපි අපි කවුරු හරි හම්බුණා. මාත් එක්කත් කවුරු හරි හම්බුණා. මාතෘකාව මේක. වෙච්ච දේ, මහා පුදුමේ, හිටිය හැටි, වැස්ස වේරිච්ච හැටි, තැන් තැන් වල වෙච්ච දේවල් ගැන තමයි නේද සමහර අය බිත්තිය දිහා බලාගෙන පැය හතම බැන ඇහුවා මොකක්වත් පේන්නේ නැති තැන්වල හිටියා ඉතින් එහෙම මේක ඓතිහාසික ඉතිහාසගත වෙන වැඩක් වුණා කියලා ඉතින් කවුරු හරි කෙනෙක් මට කතා කරලා කිව්වා මේ දුරකථනයෙන් මේ කිසිම හාමුදුර නමකට ඒක වැරදි කතාවක් නමුත් මම ඒකත් කියනවා කිසිම හාමුදුර නමකට මේ මේ ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ මෙච්චර සෙනඟක් එක තැනකට එකතු වෙලා නැහැ කියලා. ඉතින් මම ඒක ඇඟට ගත්තේ නැහැ. ඒක ඉතින් මගේ දක්ෂතාවය නෙමෙයි මම මුකුත් කරේ නෑ. ඔයිට කලින් මම බණ කියලා තියෙනවනේ ඔය තරම් එහෙම වෙලා නෑනේ මේක සංවිධායක මණ්ඩලයේ දක්ෂතාවය තමයි ඒක කරපු එක. ඉතින් ඒකෙන් අපි ඔක්කොටම පොදු වශයෙන් බොහොම පුණ්‍යානුමෝදනා කරනවා. ඊටාම සංවේදීව මම යන්නේ ආපහු. ඒක විශාලම දෙයක්. මොකද ලොකුම දෙයක් අත්‍තරම සිද්ධ කරපු. ඒ හින්දා හැම දිනාටම පින් දෙනවා. ශාසනය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් තම තමන්ගෙන් විය යුත්තේ සිද්ධ වුණා කියලා සතුට වෙන්න ඒක මම හිතන්නේ නිවන් දකින්නම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තියෙන දුක් නැති වෙන්න හේතු වේවා තමන්ගේ දුවා දරුවන් ඇතුළු සියලු දිනාටම උතුම් යහපත සිද්ධ වෙන්න හේතු වේවා ලැබී තියෙන සියලු දුක් කරදර චිත්ත පීඩා ආදී සියල්ලම නැති වෙන්නට මේ මහානීය පුණ්‍ය කර්මය හේතු වේවා තමන්ගේ දෙමාපියන්ට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා සියලු දෙවියන්ගේ රැකවරණය පවා ලැබේවා මේ ජීවිතයේ ලැබිලා තියෙන කර්ම වේගයන් දුරු වෙන්නට ඒ අසනීප උපද්‍රවාදී දුරු වෙන්නට හේතු වේවා. ඒ වගේම කරගෙන තියෙන යම් කර්ම වේගයන් තියෙනවා නම් ඒවා හෝසි කර්ම බවටපත් වෙන්න මේ තමන්ගේ චිත්තයන් පිරිසුදු කරගෙන කරන මේ කරපු මේ කටයුතු හේතු වේවා. සංසාරික සියලු දුක්ඛ ස්කන්ධයෙන් අතු මිදෙන්න මාතුල සිද්ධ වූ යම් පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒ සියලු පුණ්‍ය ශක්තිනුත් අනුමෝදන් කරගෙන සංසාරගත දුක්ඛ ස්කන්ධයෙන් අතු මිදෙන්න මේ හැම දිනාටම මේ උතුම් කාර්ය උතුම්ම යහපත සිද්ධ වෙන්නට හේතු වේවා කියලා හැමදිනම මෙන්න ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වගේම හැමදිනම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා මේ ඇති කරගත්ත සමගිය හැමදිනාටම දීර්ඝ කාලයක් පවත්වා ගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. එක අම්මා කෙනෙක්ගේ දරුවෝ වගේ මේ මේ වෙනත් ප්‍රදේශයකට ඇවිල්ලා මේ වාසය කරන අයට එකිනෙකා අතරවක්වත් චිත්ත පීඩාවක් ඇතිවන්නට පරස වචනයක් ඇතිවන්නට හේතු නොවේවා හැම දිනාටම සමගියෙන් සහයෝගයෙන් සන්තෝෂයෙන් තමන්ගේ රටේ ඉන්නවා වගේම කටයුතු කරලා හැමෝටම ඉතාම සාර්ථක ජීවිත ලැබෙන්න හේතු වේවා කියලා නැවත වාරයක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාම වන්දනා කරගමු. අභිවාදන සීරිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු